දේශනාව පවත්වනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. සියලුම දෙනා ධර්ම ශ්‍රවණික සූදානම් වෙලා සාදු කරනවා. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ සෝ තතෝ සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති භවිචේති පරිවීමං සංආපජ්ජති ධම්ම විචේ සම්බොද්ධංගං තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති ධම්ම විචේ සම්බොද්ධංගං තස්මින් සමයේ භික්ඛු භාවේති ධම්ම විචේ සම්බොජ්ජංගං තස්මින් සමයේ බික්ඛු භාවනා පරිපූර්ණං ගච්ඡති තී ශ්‍රද්ධා උද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉගත කරන අවස්ථාවක් ඒ වැඩමුළුවේ එක දායනිකව එක පැයක් ධර්ම දේශනාවක් සඳහා වෙන් කර ගැනීම අපි චාරිත්‍රාක් වශයෙන් කරගෙන ආවා දැන් අපිට ලැබිලා තියෙන මේ ධර්ම දේශනා පැයයි. ඒ සඳහා අපි මුලින්ම ආනාපාන සති සූත්‍රය සූත්‍ර පිටකයේ මධ්‍යම නිකායේ සඳහන් වෙන ආනාපාන සති සූත්‍රය තමයි පොදු මාතෘකාව වශයෙන් තබා ගත්තේ. ඒකදී අපි ඉගෙන ගත්තා ඒ ආනාපාන සතිය නම් වූ එකම භාවනාව වැඩිීමේ කෙනෙකුට සතර සතිපට්ඨානයටම මඟ සැලසෙන බවත් ඒ සතර සතිපට්ඨානය තුළින් සත්‍ය බොද්ධංග ධර්ම වලට මඟ සැලසෙන බවත් ඒ විදිහට ඒ ආනාපාන තුළින් සති සතිපට්ඨාන සම්පූර්ණ කිරීමටත් සති සතිපට්ඨාන තුළින් බොද්ධංග ධර්ම සම්පූර්ණ කිරීමටත් සූර වෙන නැත්නම් ඒ උරුභූටි බවක් දක්වන යෝගාවචරයට ඒ සත්‍ය බොද්ධංග මාර්ගයෙන් ඊචා විමුක්තිය නම් අවසාන ඵලයේ සාක්ෂාත් කරගත හැකි බවට සර්වඥාන්සේ ඒකදී සාතික වෙනවා. ඒ සාතික වීම අනුව මේ ආකාර අවසාන ඵලයට යන්න පුළුවන් මුලපටන් අග දක්වාම ගෙනියන භාවනා ක්‍රමයක් වෙන මේ ආවනස් භාවනා ආනාපාන සතිය කෙලෙස භාවනා කළොත් කොයි විදිහකට වැඩුවොත්ද මේ කියන විදිහට සත්‍ය සතිපට්ඨානයේ සම්පූර්ණ වෙන්නේ කියන ප්‍රශ්නය අහලා සර්වචනාංශී ආනාපාන සතිය වැඩිවීමට අවශ්‍ය කරන මූලික වෙන විදිහකට කියනවා නම් ආධුනික යෝගාවචරයෙකුට අවශ්‍ය වෙන උපදේශ පන්තියෙන් තමයි මේ සූත්‍රය පටන් ගන්නේ. එහෙනම් පටන් අරගත්තට පස්සේ ඒකදී අවශ්‍ය වෙන්නේ පුළුවන් තරම් ස්වාභාවික කිසියම් કૃතිම ක්‍රමකට නැතුව ඉබේම හුස්ම මත වෙන තැනට හිතපත් කරගෙන ඉරියව්වෙන් අදාළ පහසුකම් සලසලා දීලා ඒ ආනාපානීය ස්වභාවයෙන් මේ විදිහට කියන ආයාස කර බයකින් තොරව වැටෙන්න ඇරලා ඒකට බාධා වෙන යම් ආකාරයකින් බාධා විය හැකි රූප වැලීම, ශබ්ද ඇහිීම, ගඳ සුවඳ බැලීම, රස බැලීම, කතා කිරීම, අංග චලන, චේතනාපූර්වක ඇඟේ කෙරෙන චලන, එහෙම නැතුව හිතන හිතවිලි වගේ දේවල් ආරම්භයේදී පුළුවන් තරම් ඈත් කරලා හුදු සතියෙම ආනාපානයට යොදවලා ආනාපානයට මුල් බැහැ ගන්න ඉඩ මෙන්න මේ විදිහට වඩනකොට ඒ ආනාපානයට අපි කියන්නේ කාය අනුපස්සනා කොටස කියලයි. එතකොට ඒ ආනාපානය කාය අනුපස්සනාවක් වශයෙන් නැත්නම් කාය ඉන්ද්‍රියට වෙන ස්පර්ශයක් වශයෙන් තේරුම් අරගෙන ඒ අනිකුත් අර කලින් අපි සඳහන් කරපු බාධා වලින් තොරව එහිම නිමක්න වී ගන්න පුළුවන් නම් එහිම බැස ගැනීමක් කරගන්න පුළුවන් නම් එහිම ගෙට ගැනීමක් කරගන්න පුළුවන් නම් ඒක තමයි සතිය පිහිටන බවට ලකුණු. සතිය කියන්නේ කොලාපණින්ද දෙන්නේ නැතුව මතු පිට චලනය වෙවි චරණය කර කර ඉඳ දෙන්නේ නැතුව අරමුණට දැස ගන්න, හිඳා බහින, නිමග්න වෙන ගතිය. ඒක අපි ඊයේ ඒ සතර සතිපට්ඨානයේ වැඩමු කියන කොහොමද සති සම්බොජ්ජංගය වඩන්නේ කියන ප්‍රශ්නේ අහලා ඒ ප්‍රශ්නෙට අරවචනාසය දෙන පිළිතුරු මතින් සති සම්බොජ්ජංගයේ කියන අනුමාස්කාව මතින් අපි ඒ මත කරගන්න උත්සාහ කරා. සතිය කියනවනම් මොන හෝ වේවා අරමුණක් මෙතන නම් අපි ගතමතේ ආනාපාන සතියනේ. ඒ ආනාපාන සතියේට බැස ගැනීම, විනිවිද යෑම, ඒක මුල් ඇල්ලීම තමයි සිදුවේ. ඒක තමයි සතිය කියන බාට ලක්ෂණය. ඒකකොට ඒ සතිය පිහිටියානම් ඒ සත්‍ය පිහිටීම නිසා අපට නැත්නම් සත්‍ය මගින් අපට කරදෙන කෘත්‍යය ලාභේ ප්‍රෝජනේ තමයි අසම්මෝෂ භාවය මම දැන් ඉන්නේ කල්පනා කරමින්ද භාවනාවේද මට භාවන අර ගිහිලාද නැත්නම් කිසිම සැකයක් නැතුව මම ඒකාන්තයෙන්ම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලයි ඉන්නේ ආස්වාසයේ වැඩිීමේ ස්පර්ශයේය ප්‍රස්වාසයේ නෙවෙය මේක මට හොඳට වැටහෙන්නේ කුණාස්කාග්‍රේ නැත්නම් උඩුතුලේ ආදි වශයෙන් ඒ වදින හැපෙන ගතිය හොඳට විසදෝ පේන්න පටන් ගන්නවා. අනිකුත් දේවල් වලින් වෙන්කොට දැක ගන්න පුළුවන්. හිතනවා නෙවෙයි ආස්වාසය. ප්‍රසවාසය නෙවෙයි ආස්වාසය. මේක මේ ඇඟ පුරාම සිනකක් නෙවෙයි. දැන් මට වැටෙන්නේ නාසිකාග්‍රේ ආදි වශයෙන් ඒ දෙක අනිත් දේවල් වලින් පරිච්ඡේද කරලා දැනගන්න පුළුවන්. එතකොට අසම්මෝස භාවයක් ඇති වෙනවා. ඒක කලකොල වෙන්නේ නැහැ. ඒක ඉතින් බොහොම අමාරු දෙයක්. ආධුනිකයට මේක හිතා ගන්න බැරි තරම් අමාරු දෙයක්. මොකද සංසාරයේ කෙලවරක් නොදෙන සංසාරයේ අපේ හිතේ කිසිම චාරයක් තිබෙන්නේ නැහැ. ඒක <clears throat> රුචි රුචි දෙකක අවිජින වල සතෙක් වගේ ඉහි හැමතැනම ඇවිත් හිටියා. දැන් සත්‍ය පිටවන්න හදනකොට එකකින් එකක් එකවරකට ඉදිරියට අරගෙන ඒක පිළිබඳව ව්‍යාකූල නැති අන්‍ය විහිිත නැති අසම්මෝෂ නැති සම්මෝෂාවක් නැති මේ හිතක් ඇති කරගන්නවා ඒක තමයි තේරෙන්නේ. මගේ හිත දැන් හිමෙලා තියෙන ආස්වාදයට ප්‍රසවාසයට නෙවෙයි. සමහරවිට මේ ආස්වාදයේ මේ මුල, මේ මැද, මේ අග වශයෙන් වැටේ. එහෙම නැත්නම් ඒකේ නතරල ප්‍රසවාසයට ප්‍රසවාසය වැටේ. අන්නේ විදිහට මේ දේවල් අතර ගොනුවක්, දේවල් අතර අසම්මෝෂ භාවය තමයි තමන්ට භාවනා පිහිටියා සතිය පිහිටියා ආනාපානීය සතිය හිටියා කියලා දැනගන්න තියෙන ලකුණ. එතකොට ඉස්සරහට යනකොට තේනවා මේ හිත එහෙම එකවරකට එකක් ගන්න නැතුව බොහෝ දේවල් අතර අන්ධභූතව සම්මෝසාවෙන් යුක්තව හැසිරෙන ගතියක් තමයි පේන්න තියෙන්නේ. නමුත් යම් විදිහකට සතිය ගිහිල්ලා ඒ දේවල් වලින් Tamanට ඕනේ ආස්වාසය නම් ආස්වාසි ප්‍රස්වාසි ප්‍රස්වාසි එහෙම නැත්නම් ඒ වෙලාවේදී රූප හිතට වැටෙනවා වෙන්න පුළුවන්. ශබ්ද කනට ඇහෙනවා වෙන්න පුළුවන්. ශරීරයේ වේදනා දැනෙනවා වෙන්න පුළුවන්. හිතට හිතිවිලි එනවා වෙන්න පුළුවන්. අන්නේ දේවල් අතරේ සතිය යම් දෙයකටද එල්ල වුනේ ආපාදගත වුනේ අන්නේ ආපාදගත වෙච්ච අරමුණ හොඳට අනිත්‍යය වෙන් කළා දක්වනවා. අපි දැන් මෙතන උත්සාහ කරන්නේ මේ වගේ බොහෝ දේවල් පුළුවන් තරම් අඩු කරලා ආනාපානෙ විශ්මතු කරලා ඒකටම හරියට ස්පොට්ලයිට් එකක් අයගෙරුවා වගේ ඒ විෂය ආරම්භන අරමුණ කර්මස්ථානය ඔප්නංවා ගන්නයි. අන්නේ ඔප්නංවා ගැනීමේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙන ගතියක් වෙනවා සති සප්. විෂයෝ භාෂ ඒ කියන්නේ විශේෂ තමන් ගන්න අරමුණට දුරට හිත දමා ගන්න පුළුවන් ගතියක් වෙනවා. ඒකෝට තමයි තේනවා මේ විවිධාකාර දේවල් දෝර ගලාගෙන ආවත් අවශ්‍ය දේට අවශ්‍ය අරමුණට යොමු කරව ගන්න පොඩි පොඩි හැකියාවල් දෙන්න පටන් ගන්නවා. හිත කෙලෙසන දේවල්, හිත උද්දීපනය කරන දේවල්, උද්දාමයටපත් කරන දේවල් කියෙද්දි අරමුණට හිත යොදවා ගන්න පුළුවන් විදිහට අවශ්‍ය විශේෂයට අවශ්‍ය අරමුණට අවශ්‍ය කර්මස්ථාන හිත යොදවා ගන්න පුළුවන් ශක්තිය එනකොට තමයි යෝගාවචරයට මේ ආරක්ෂාවක් වැටෙන්න පටන් අරගන්නේ. ඒ තරම් දේවල් එක චිත්තක්ෂණයක හිත පැහැර ගන්න විඥානය පැහැර ගන්න උත්සාහ කරනවා. ඒව පිළිබඳ කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. කිසිම කෙනෙකුට. ඉතින් අනිත් පැත්ත තමයි ඒක කාගේ මන අපිට සිද්ධ වෙන්නේ කියලා මේ දේව නිර්මාණවාදීන් කියන මේක දෙවියන් වහන්සේගේ මන අපිට. මෙතෙන්දි පැහැදිලිව පෙන්වනවා එහෙම දෙයක අපිට රෙසිපි එකක්ද එහෙම නැත්නම් අපි මේ දේ කරන්න ඕනේ කියලා යොමු කරන කෙනෙකුත් එතනදී. ඒකේ අවස්ථානුකූලව එක එක දේවල් ඉස්මතු වෙනවා. අන්නේ මේ ඉස්මතු වෙද්දී ඒ අතරමැද තේමා ගීතයේ වශයෙන් තමන් ආනාපානයටම යෙදවීමේ හැකියාව නැත්නම් ඒ ආශ්‍රය කලින්ගලන අවශ්‍යය නාසන විදලා නාහය විදලා අනුව දාගෙන කටකලියාව දාගෙන කුර ගහගෙන ඌ තමන්ට ඕන දිහාවට හසුරවන්න පුළුවන් වගේ වල්ල වල් ආශ්‍රය වල් මීහරකා වල් අලියා ඕන දිහාට හරව ගන්න පුළුවන් වගේ ගතියක් මේ සතිය තියෙනකොට එනවා එතකොට ඒ සඳහා ආසන්න කාරණා වෙන්නේ බොහෝ දේවල් අතර ඒ තමන්ට සතිය පිහිටන කෝණේ අරමුණ සලකුණු කිරීම මෙනෙහි කිරීම ලේබල් කිරීම මගින් තමයි. ඒ වුණා තුඟාක් වර්ධනය. වර්ධින් කපානේ කොච්චරද කියනවනම් වල්ලස්සේ කුඩ කිතරු කරගත්තම කිය දුවන වල්ලස්සේ කුඩ අලු පොල් ගෙඩියක් තියන්න හදනවා වගේ කියලා කියන්නේ. නැත්තම් මේ පැණි පොල් ගෙඩියක් තියන්න හදනවා. තියෙන ගමනට වැටෙනවා. නමුත් කරගෙන කරන යනකොට ඔන්නම සතිය යම් ප්‍රමාණයකට ගත්ත අරමුණක් සතියක් කියන්නේ මෙහිගෙන හිටත් කයත් යාදෙන ගතිය සමාන්තර ගතියක් වෙනවා. මේකට අපි කියනවා සතිය කියලා. අන්න එහෙම විලාග සර්වඥයන් සඳහන් කරනවා තස්මින් සමයේ සති සම්බොධ්‍යංගම් භික්ඛවේ තස්මින් සමයේ භික්ඛු ආරද්ධෝ හෝති. අන්න එහෙමනම් මට කියන්න පුළුවන් ඒ යෝගාවචරය දැන් සති සම්බොජ්ජංගය නැත්නම් සතිය බෝධිංගයක් වශයෙන් ජීවන මට්ටමකටපත් කිරීම පටන් ගත්තා කියන්නේ. ඒක ඊට පස්සේ ඒක භාවනා කරන්න වෙනවා. ඊට පස්සේ භාවනාවෙන් පරිපූර්ණී භාවයටපත් වෙනවා කියන්නේ පරිපූර්ණ භාවයට යන්න වෙනවා. අරමුණු કોઈ જાතියෙන් තමයි වශයෙන්ටපත් කරන්න හැදුවත් ඒ අරමුණු වල තියෙන ඒ විවිධ දේවල් වලට වශන කරන ගතිය ඉක්මවාගෙන සතියට නතු කරගන්න පුළුවන් ගතිය එනකොට තමයි අපි පරිපූර්ණ භාවයට ගියා කියලා දැනගන්න. එතනදී අපිට ඉස්සරහදී කරගන්න වෙනවා 100ට 100ක්ම කවදාකවත් යන්න බැහැ. ඒක තමන්ගේ දෝෂයක්වත්. එහෙම නැත්නම් පෙර කර්ම දෝෂයක්වත් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. නමුත් වෙනකට වැඩි ආණ්ඩුපත්තු කරගන්න පුළුවන් ගතියක් එනවා. එතකොට ඥාන පුළුවන් සතිය එන්නේ එන්නේ එන භාවිත සතියක් ඇති වෙනවා. අදාන් වෙලා ගන්න හදන්නේ ඒ විදිහට සතිය නාහපු කල්පනා නොකරපු භාවනා නොකරපු කෙනෙක් දැන් සතිය ගැන අහලා මේක යම්මට ප්‍රෝජනයක් කියේ කියලා එක හේතු කරුණු දක්වාගෙන ඒ සඳහාම එක්ක පරියන්ක වශයෙන් ඉඳගෙන භාවනා කරලා නැත්නම් සක්මනේදී නැත්නම් ඉදින්දා වැඩවලදී මේ සතිය ආරම්භන ලද සතිය භාවිත කරගෙන යනවනම් එහෙම කෙනෙකුට ඒ සතිය වැඩිම නිසා ධර්ම නියාමයක් වශයෙන් ධම්ම විචේ සම්බොධ්‍යංගය කොහොමද පාර වෙන්නේ කියන එකයි අද දවසේ ධර්ම මාතෘකාවේ. දැන් අද ධර්ම දේශනා මාතෘකාව කියලා ගන්න පුළුවන් ධම්ම විචේ සම්බොධ්‍යංගය. ඉතින් මේ දෙක ධර්ම එක විදිහක પરම්පරාවක්. සතිය පිහිටියාන ඒ සතිය වැඩෙනකොට ඉබේම ධම්ම විචේත යොමු කරනවා. ඒකයි සරුවත් යනකේ මතක් කරන්නේ ආනාපානිය කරගෙන යනවනම් මේ විදිහේ ධර්ම නියාමයක් වැඩ කරනවා. ඒ ධර්ම නියාමයේ Taman නොදැන හිටියත් වැඩ කරනවා ඒක ඇත්ත. මොකද දැනගෙන හිටියොත් සුතමේ වශයෙන් හෝ එවනත් මේකේ තියෙන චින්තාමය පැත්ත, තාක්ෂික පැත්ත දැනගෙන හිටියොත් ඒකට අනුග්‍රහ කරනවා. කියන පැත්තටම අනුග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා මේ භාවනා කරන ඇත්තන්ට ඒ අදාළ ධර්ම කොටස්, ඒ අදාළ ප්‍රායෝගික උපමාන කිට්ටු කරලා තියන්න. මේ කිට්ටු කරනකොට අර මේ සතියෙන් ධර්ම විජයට යන ගමන බාධා වලින් තොරව පහසුකම් සහිතව එහෙම නැත්නම් අනුග්‍රහ සහිතව සිද්ධ වෙනවා. ඉතින් ඒකටයි මේ වෙලා ගන්න හදන්නේ කොහොමද සතිය වැඩිච්ච කෙනෙකුට සතිය අඳුනාගත්ත කෙනෙකුට ඊගාවට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන ධර්ම විචේ නැත්නම් ධර්මය විමසුම් නොවනට යක් ලක්ෂ කිරීම නම් මොකේ සිද්ධ වෙන්නේ. ඒකට මුල පුරන අධේ තමයි චුසෝ තතෝ සතෝ විහරන්තෝ තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවිමංසං ආපයි. මේ තමයි සම්බුද්ධාන්තේ ඒක සති සම්බන්ධංගයත් ධම්ම විචේ සම්බුද්ධාන්තයත් අතර තියෙන ගැට ගැස්ම යොමුව පාලන ඒ දණ්ඩ පෙනෙන හැටි. සෝ තතෝ සතෝ විහරන්තෝ අර කලින් සාප ආකාරයට සක්මනේ හෝ පරියන්කේදී හෝ එදිනදා වැඩවල සතියෙන් ගත කරත් සතියෙන් කාලය ගෙවද්දී විහරණය කරද්දී සංගම්මගේ තමන්ගේ සතිය පිහිටුවා ගැනීම සඳහා අරමුණු කරන ලද ධර්මය පඤ්ඤාය පවිචිනති පවිචේති පරිවිපස්සං ආපදේ. ඒ සතියෙන් මොනට මොන දාලා අල්ලගත්ත අරමුණම තුරුගගා බලන. විචිත්‍ර වශයෙන් බලනවා. විවිධාංගීකරණය කර කර බලන එක තමයි ධම්ම විචේ කියන්නේ. ඉතින් මේකයි මෙතෙන්දී අපිට මේකේ සංසන්දනාත්මකව පෙන්වන්න පුළුවන් සමත භාවනාවේදී අපි අරමුණක් ඊකර කරගත්තු. ඒක ඇතුළත ගිහිල්ලා අපි විවේක ගන්නවා සමවැදිලා නිස්සද්ද වෙනවා මිසකයි අරමුණ ප්‍රඥාවෙන් විසිතුරු වශයෙන් විමසා බැලීමක් කෙරෙන්නේ නැහැ. දැන් මේ සත් විපස්සනා සමාධියේ තියෙන්නේ යම් අරමුණකින් අපි සතිය පිහිටුවාගන්නේ ඒ අරමුණම විමසා බැලීමේ හැකියාව. නැත්නම් විචිතුරු කොට බැලීමේ හැකියාව. නැත්නම් විභජ්‍ය කොට බැලීමේ බෙදා බැලීමේ හැකියාව තමයි ධම්ම විචේ කියන්නේ. ඒ නිසා ධම්ම විචේ සම්බොධ්ධම් කියන්නේ අනිවාර්යයෙන්ම සතියෙන් අරගෙන විපස්සනාව පැත්තට කෙනෙකුගේ චිත්ත ප්‍රවෘත්තිය හරවන බවට හොඳම ලකුණු. සතියෙන් ගිහිලා සමාධිය වැඩුණා නම් ඒ සමාධිය නිසා ඒ නිමග්න වෙලා ඒම තැම්පත් වෙනසයි වෙන්නේ. විමසුන් නොවන ක්‍රියාත්මක වෙන්නේ නැතුව. අපි කියන නැත්තම් පළවෙනි ධ්‍යානෙට යනකොට නම් ඒ සමතපැත්ත ගන්නකොට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියලා අරමුණට හිත නංවන වෙනවා භූතක්කයක්. අරමුණ මේකය අරකේ කියලා වෙන්කොට දැනගැනීමේ ਵਿਚාරය පළවෙනි ධ්‍යානෙදී තියෙනවා. ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළ දැනගන්න පුළුවන්. මගේ හිත තියෙන්නේ හැම තැනම විසිරලා නෙවෙයි මෙතනමයි මගේ නාස්කාග්‍රේමයි කියලා දැනගන්න පුළුවන්. නමුත් දෙවෙනි ධ්‍යානට යන්න බෑ. ඒ විමසන්න ඕන තියෙනවා. විචක්ක ਵਿਚාර තියාගෙන දෙවෙනි ධ්‍යානට යන්න බෑ. එතකොට දෙවෙනි ධ්‍යානට යනකොට විචක්ක විචාර දෙක කැප කරනවා පාවාදේ. එතකොටයි ප්‍රීතිය පහළ වෙන්නේ. නමුත් ධම්ම විචේ සම්පෝච්ඡංගේ පහළ වෙනකොට ඒ අරමුණේ විශේෂෙහි නැත්නම් අරමුණ වගලා ගන්නට මුණත් මුණ දාලා අල්ල ගන්නට අරමුණත් එක්ක හාද වෙන්න, සුවද වෙන්න, ලං වෙන්න උදව් වුණා වූ විසක්ක ਵਿਚාර දෙකෙන් විචාර බුද්ධිය ඔප්නන්න එකයි මේක තමයි සරුවචනාංශේ අලුතින් මානවයාට අඳුන්වා දීපු ක්‍රමය. මොකද ඊට ඉස්සෙල්ලා බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා මිනිස්සේ ධ්‍යාන භාවනා කරලා ලැබිච්ච ධ්‍යානය තුළ බොහෝ වෙලා විවේකීව ගත කිරීම නැත්නම් සමාපත්තිය ධ්‍යාන සමාපත්තිය ලොකුම උතුම්ම සප විදිහට සලකුවා. මේ සර්වඥාන්තර පේනකම් වසතන වාසිර පෙන්නා එතන මොකද්ද තමන් රවටා ගැනීමක් කාලය ගත වෙනවා මේ අකුසල් වලින් තොරව එහෙම නැත්නම් කෙලෙස් වලින් තොරව නමුත් යම් ප්‍රමාණයකට පස්සේ අර තිබුණු කෙලෙස් ආයෙම කියනවා එනිසා මේ කෙලෙස් වලින් තොර වෙච්ච தත්ත්වයෙන් අමතර ප්‍රයෝජනයක් වශයෙන් අරමුණ විනිවිදයම විමසා බැලීම විමර්ශන බුද්ධිය ඇති කරගන්න නම් අර කියන සමාධියයි මේක. ඒකට නැත්නම් මේ සමාධියේ වෙනස් හයිබ්‍රිඩ් එකක්. එහෙම නැත්නම් කියනම් දෙමුහුම් කරලා ගන්න වෙනවා. ඒ සමාධියකදී සතියක් ක්‍රියාත්මක වෙද්දී විමර්ශන බුද්ධිය පහවා නොදී ඉදිරියට යනවා. මේක හරි අමාරුයි. මේ සමතේ පැත්තෙන් භාව කල්පනා කරන කෙනාට කොහොමද වෙන්නේ කියලා හිතන්න. නමුත් කළ හැක්කක් බව තමයි මේ ਸਰවඥාසෙ පෙන්ලා දෙන්න හදන්නේ. හරියට අපි අර සාමාන්‍ය නිදර්ශනයක් වශයෙන් ගන්න ඉදිල්ල නුවායෙක් ඉදිල්ල ඉගෙන ගන්න හදනකොට එයා හිතවන ලද මේ L එකට විදල විදල විතර විදල පුරුදු වෙනවා. පුරුදු වෙන පුරුදු වෙනකොට ඒකේ හරියටම අපි ටාගට් ෂූටින් කරනවා නම් ටාගට් එකේ බුල්සයි එකටම කියන්න පුරුදු වෙනවා. එතකොට ඒ දුර ප්‍රමාණය සහ ඒ ටාගට් ලෑල්ල ඉස්තිරෝ පවතින එක ඒ ඌණුවේ අංගයක්. නමුත් ඒ බුද්ධිලා කවදා හරි පණින බිම්මට වෙදි කියන්න ගත්තොත් අර දැනුමින් පරෝධනයක් නැතුවම නෙවෙයි නමුත් අර වගේ පණින සතා ටාගට් ලෑල්ලක් වගේ එකතැනක හිටින්නේ නැහැ. ඒ වගේම දුර 100 මීටර 200 මීටර 100 වශයෙන් නැහැ සතා දුවන විදිහට එන්න කරන්නේ. කොහොම වුණත් එන්න ඕනේ ඒ අරමුණයි මොනිසමයි උඩ මොනිසමයි එක ටික ගෑවෙන එක තමයි. ඉතින් මේ වගේ සමත සමාධියේදී මේ වගේ ස්ථිර අරමුණක් පවතිද්දී විපස්සනා සමාධිය අරමුණ මාරු වෙද්දී ඒ කියන සීන අරමුණට හිත වදගන්න එක සතියෙන්. ඊට පස්සේ ඒක විමසාබලීමක් තමයි මේ දරුවචනසේ සඳහන් කරන්නේ ධර්ම න්‍යායක් කියලා. අන්න මේක සඳහා වෙන්න නම් ඒ කියන විදිහට අර සතිය ඇති වෙලා සතියට පස්සේ සතියම ගොදුරු කරගත් අරමුණම විමසුම්නට ලක් වෙන්න නම් එහෙම නැත්නම් ඒක කපලකොටල බලන ගතියට විභජ්‍යයට ලක් වෙන්න නම් එකක් නොකිය බැරි වෙනවා. මොකද එක දිගටම සතිය පවතින්න. එක චිත්තක්ෂණයක සතිය පවතිලා ඊළඟ චිත්තක්ෂණේ සතිය නැති වුණොත් ඒ අර දී අල්ලාගත්ත දී කපා කොට වැලීමේ ශක්තිය නැති වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි ඉතල භාජනයක් මදිනු. ඒ මදින්න හදනකොට අපි කරන්නේ වමකින් මේ පිත්තල භාජන හොඳට හිර කරලා අල්ලගන්න. අල්ලගෙන දකුණු අතින් අර හෙල්ලෙන්නේ නැති භාජනේ මදින්න මදින්න මදින්න මදින්න උපයන. නමුත් අපි එක අතින් කරන්නේ කියොත් හිර කරලා අල්ලන්නේ නැතුව මදින්න ගියාට කවදාකවත් අර එක දිගට මැදීම වෙලා ඒ භාජනේ ඔබ වැටෙන්නේ නැහැ. ඒ නිසා හැම වෙලාවකම ඒ ශිල්පීය දක්ෂකම කියලා කියන්නේ ඉස්සෙල්ලා ඒක ඉහිර කරගන්න ඕන. එම්බ්‍රොයිඩර් එකක් මහනකොට එම්බ්‍රොයිඩර් රෙද්ද ඒ ෆ්‍රේම් එකේ දාලා හොඳට ඉහිර කරගන්න. ඉහිර කරගත්තට පස්සේ තමයි හිමීට මහන මහන මහන ගියාම එහෙම දුවන්නේ නැහැ. එහෙම නැතුව ඒ ෆ්‍රේම් එකේ ඉහිර කරගන්න එම්බ්‍රොයිඩර් කරගන්න. මොනම යන්ත්‍රයකට ගියත් මොනම ජෙල්ලි මේ ලේට් මැෂින් එකට ගියත් හරියට යකඩ ගහලා සෙන්සර් කරගන්න දන්නේ නැත්නම් ඊට පස්සේ කොට කපලා වැඩ. මුදුවට ඉස්සල කරන්නේ හැම උපක්‍රම දාලා ඉතාලම සියුම්ව බලනවා ඒක හරියට ඒ ලේට් මැෂින් එකේ හරියට සෙන්ටර් වුණාද කියලා. ඊට පස්සේ තමයි කට කියන්නේ. එතන මේ දෙකේදී ඒ වගේ සෙන්ටර් කරලා අහුණාට පස්සේ ඒක හෙල්ලෙන ගැත්තායි ඒ කැටයන් කිල්ලක් ඕ පොට කැපිල්ලක් කරා. නිසා ඉස්ලාම මේක හිර කරලා අල්ලගෙන ක්‍රමේ තමයි මේ දිගට ඒකේ ඔපදමන්න පුළුවන්, කැටයන් කොටන්න පුළුවන් ගතියේ මූලික අවශ්‍යතාවය. ඒ නිසා මේ සතියේ අඛණ්ඩ භාවය. ඛණ්ඩ සතියක් අපි ළඟ හැම වෙලාවෙම තියෙනවා කියලා මූල ධර්ම වශයෙන් පෙන්නනවා. කැඩි කැඩි යන සතියක් අපි භාවනා කරත් තියෙන නැතත් තියෙන මිත්‍යා දෘෂ්ටි කියලා. මනුස්ස මනසේ ආවේනික ලක්ෂණයක් තමයි හැම වෙලාවෙම ඒ චිත්තක්ෂණේ සතිය නමුත් ඒ සතිය ධාරාවක් විදිහට මාළිකට අමුණනඳ මල් වගේ එක දිගට වැලට පිහිටු නැති නිසා අපි මේ නන්නත්තාන්නේ. කොකිටක් කිදිතු කොකිටක් ගලේ ගහුවා වගේ විශේෂීකට විසිරෙන්නේ මේ ක්‍රියකට yaadෙන්න නිසා. යම් විදියකට සතිය එක දිගට පවතිනවා. මෙතෙන්දී වරහන් ඇතුලේ දාලා හරි කල්පනා කරගන්න ඕනේ අරමුණ මාරු වෙද්දි පවා. ඒකට කියනවා විපස්සනා කියලා. අරමුණ මාරු නොවෙද්දී වෙනවා නම් සමත සතිය කියනවා. අරමුණ මාරු වෙද්දී පවා සතිය එක දිගට යනවා නම් ඒ විමර්ශන බුද්ධියට එන එන අරමුණ විනිවිදෙන්න පුළුවන් ශක්තිය අපිටයි කියකක් නෙවෙයි ධර්ම නියමයක්. ආධුනිකයට වෙන්නේ ආධුනිකයා එකම ආරමුණ බලාපොරොත්තු වෙනවා වෙන ආරමුණට ගිහිල්ලා සතියේ පිහිටියත් හිත නරක කරගන්නවා මත හිත කැඩුනා. චිතිවිලක් ආවා, සද්දයක් ආවා, වේදනාවක් ආවා කියලා අර තමන් විහිං තමන්ගේ අධිෂ්ඨාන ශක්තිය බිඳලා. ඒ වෙලාවට ඇත්ත සත්‍යයත් එක වෙන්නේ ඉතියි. මොකද හේතුව සත්‍ය ගැම්මක් කරගන්නේ. නමුත් හොඳට ගැම්ම සත්‍ය ආවට පස්සේ මම පේනවා ආනපනිය ඉන්නවා. ආනපනිය යම් වෙලාවකට ආස්වාසේ පවතින අවසීතර ගති, ප්‍රස්වාසේ පවතින අවුෂ්ණ ගති, ආස්වාසේ වෙලාවේදී අපි නාස්ත බඩ වගේ හැපෙනවා තේනවා. ප්‍රස්වාසයලාදී නාසික අග හැපෙනවා වගේ දැනෙනවා. ඒක හොඳ විස්තර බලපෑමදී පාර සත්‍යයක් ඇති. කවුරුහරි දොරක් වහනඩෝ පහනකොටම අර ගැස්සීලා එළියට ගිහිල්ලා සමහරලා ඒක ද්වේෂය පහළ වෙලා මොකක් කර වෙලා කොහොම හරි හිතමු අපි ආපහු ආනාපානට ආවයි. ආනාපානෙට එනකොට අර දැක්ක විදිහට මේකේ උණුසුම් සිසිල් ගති දැක ගන්න පුළුවන්කම. හැපෙන තැන් දැක ගන්න පුළුවන්කම තියෙනවා නම් බාධා නොවුනා කියලා හිතාන යන්නේ. මේ සද්දෙට ගිහිල්ලා සද්දෙන් තරහට ගිහිල්ලා තරහෙන් ඒ ආපමනසට බැඳලා නැගිටලා ගිහිල්ලා කලුවක සාදන අවුලම තමයි ඉෂ්ඨහානියක් වෙන්නේ. එහෙම නැතුව සද්දෙට පිට ගියත් නැවත කර්මස්ථානට හිතෙනවා. කර්මස්ථාන කියන්නේ වැඩපොළ කියන්නේ. කර්මයකට කියන්නේ වැඩ, ස්ථාන කියන්නේ පොළ. වැඩ පොළේ ඉඳලා මොකක් හරි හදිසියකට එළියට ගිහිල්ලා ආපහු ගේ නතර කරපු වැඩේ කරගෙන යනවනම් ඒක ඕන රස්සාවක ඉඳ තියෙන තරක් නම් ලියුම කීලියයි කියලා මුත්‍ර බරක් හදුවා වැසිකිලි කියලා වෙන ලියුම ලිව්වා ඒක මේ රස්සාවර කරන නිග්‍රහයක් නෙවෙයි ඒක අයිතිවායි ඒකේ දෝෂයක් මේ ලියුම ලියන්න ඒ යාගේ බොස්ත බනින්න බෑ එහෙම බෑ මේ ලියුම ඉවර කරලා වැසිකිලි යන්නේ ඒක මානවද ඒක මානවයි කියන්නේ ඒ වගේම තමයි භාවනා කරනකොට ශබ්ද එන්න පුළුවන් වේදනා එන්න පුළුවන් ඉතිවිලි එන්න පුළුවන් ඒකෙන් ඇවිල්ලා හැලහැප්පීමක් නොකරනවම නෙවෙයි. හැලහැප්පීම පස්සේ හිත ලැජ්ජ බය ඇති කරගෙන ආය කර්මස්ථානට එනවනම් ඒ කියන්නේ සත්‍ය ත්‍රිවිධතිය. අරමුණ මාරු වුණාට සත්‍ය ත්‍රිවිධතිය. මෙන්න මේක ආධුනිකයා කොහොමදක් පිළිගන්නේ? අර ඕන කරලා තියෙන එක සීරුවර සංනිකර එලකිරි ටික වගේ ආනාපාන යන්නේ එහෙමකක් නෑ. එහෙමකක් නෑ ලෝකේ කවදාකවත් නෑ. මුදුවට භාවනා කරුවොත් තේරෙයි. ඒ ආනාපාන කරන වෙද්ද ලක්ෂ කෝටි වාරයක් හිත හිතවිලි වලට ගිහිල්ලා එන ගතිය තියෙනවා. සද්දවලට ගිහිල්ලා එන ගතිය තියෙනවා. වේදනාවට ගිහිල්ලා එන ගතිය තියෙනවා. නමුත් ගිහිල්ලා මොකක්ද ගේන්නේ? අහෝ වෙයි තිබුණ තැනින් වැඩ කරන්නේ. ආ නිම යනවනම් තමයි ධම්මවිචේ සම්බෝධන්නේ වැඩි. කොටිම තමන් පිළිබඳව තමයි විශ්වාසයක් එන්නේ. ආ නිම ධම්මවිචේ සම්බෝධයන්ට අවශ්‍ය කරන්නේ අඛණ්ඩ සතියේ. අකන්න සතිය තිබුණත් මේ බණ අහලා නැත්නම් දර්ශන සාකච්ඡා කරලා තමයි දෙන ප්‍රශ්න විෂද කරගත්තේ නැත්නම් වාක් වෙලාවට ආධුනිකයා බොහෝ විට තමන්ගේ ආත්ම ශක්තිය පිළිහගන්න නැත්නම් තමන්ට තමන් දෙස් දී ගන්න අත්හානුවාදයට ගාක් බරයි. එහෙම නැත්නම් ප්‍රතිඵල වැඩි කොට අපේක්ෂා කරන ගැතිය තුන් ගාක් බරයි සද්ද එන්නම බෑ වේදනාවක් එන්නම බෑ කියලා. නමුත් ධම්මවිචය පිළිබඳ හැඳින්වීමක් කරනකොට ඒවා අහනවා නම් නැත්නම් සාකච්ඡා වලින් සාති කරගන්නවා නම් ඉච්ඡර කාමයේ ආනාපාන යනවායි කියලා මේ සති ආනාපාන පිටුනවා කියලා ටිකටෝම ආනාපාන යේම පැවතීම අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම විපස්සනා විශේෂයෙන්ම ධම්මවිචේ සම්බෝධියන්නේ. ඒ නිසා ධම්මවිචේ සම්බෝධියංගය විස්තර කරන කියන්නේ අජානන ලක්ෂණය. දන්නා කම. දන්නවයි කියලා කියන්නේ ආනාපාන නෙවෙයි. දැන් ආනාපානෙ නෑ හිතවිල්ලක තියෙන කියලා ගන්න. දැන් ආනාපානෙ නෑ වේදනාවක තියෙන කියලා ගන්න. දැන් ආනාපානෙ නෑ සත්‍යක තියෙන කියලා දන්නවනම් අජානන දන්නා ලක්ෂණය වෙනසක් වෙන්නේ මේක මෙන්න මේ විදිහට අර්ථවත් වෙනවා. කොහොමද ආනාපානයේ කලබලයක් නැතුව දන්නා ගැතියට වැඩිය විචිත්‍රයි සෙල්ලක්කාරයි සිද්ධි බහුලයි ආනාපානයේ වෙන වෙන දේවල් වලට යද්දින්දා වෙන විදිහකට කියනවා අපි වාහනයක මිනිස්සු නැති වංගු නැති කඳු බල්ලන් නැති වාහනයක් පාරක වාහනයක් ගෙනියනට වැඩිය ඒ වාහනේ හප්ප ගන්න පෙරලා ගන්න නැතුව කඳු බල්ලන් සහිත වංගු සහිත මිනිස්සු සහිත වාහන සහිත පාරක ගෙනියනවනේ වඩා දක්ෂ. අන්‍යගේ ධර්ම විචේත යනකොට ඒ යෝගාවචරය අර සතිය අලුගසා දාලා නැගිටින ගතියකට එනවා. ඒකට හේතුව මොකද? ඒ සත්‍ය දිගට පැවැත්ීමේ සූර වෙන. එතකොට මේ පජානන ලක්ෂණය කියලා මේ දන්නවා. මගේ හිත කිසිසේත් කිසිම න්‍යාය ගන්නකට වැඩ කරන එකක් නෙමෙයි. ඒක එක එක තැන් වලට යනවා. දැන් තමයි තියෙන්නේ ඒ යණ යන තැනට ස්පොට් ලයිට් එක අල්ලන එකයි. දැන් ශබ්දයක, දැන් වේදනාවක්, දැන් හිතවිල්ලක, දැන් ආස්වාදේ, දැන් ප්‍රසවාසයේ, දැන් ආස්වාසයේ මුල, දැන් මැද, දැන් අග. දැන් ප්‍රසවාසයේ මුල මැද අග වශයෙන් හැම දෙයකටම සම වටිනාකමක් දීලා. ධර්ම මේ වටිනාකමක් හැර සංඥාවට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව සම වචනාකමක් දීලා යන්න පටන් අර ගන්නකොට ඒ වේලිලා නැත්නම් සීතල වෙලා තියෙන බටර් ටික උණු කරලා ගත්තට පස්සේ හොඳට පාම්පෙට්ටක් ගන්න පුළුවන් වගේ රත් වෙන ගතිය තියෙනවා. අර කැටි කැහිලා අපි දිගේ දාලා තිබුණොත් ඒ පටව ගත්තට ගාන්න බැරුව වගේ ඉසල ඉසල සතිය නිකන් හැටි හැටිලා තියෙනවා. ධම විදියට ඉල්පත් වෙන්න පටන් ගත්තට පස්සේ හොඳට ස්ප්‍රෙඩබිලිටි එක එන්න පටන් ගන්නවා. ඕනේ අරමුණකට දාන්න පුළුවන් හැබැයි මේකෙන් කිසිසේත්ම අදහසක් ගන්න තරකයි මේ නිසා විවිධ අරමුණු සොයා ගිහිල්ලා භාවනා සංකර කරගන්න යන්න එපා එන අරමුණක් વિશે කැමිනි දුක් පැණි රහයි කියන අදහසින් යනවා මිස විවිධ දේවල් උත්සාහ කරන්න මේකෙන් උඩගෙඩි දීමක් නැහැ ප්‍රජානන ලක්ෂණය අවශ්‍යයි ආජානන ලක්ෂණේ තියෙනකොට ධම්ම විචය නම් වැඩ කරන්නේ ඉෂියෝ භාසන ලක්ෂණා කියලා අත්වාචාන් වහන්සේලා පෙන්වන්නේ තමන්ද බලන්න ඕනේ කරන අරමුණ විතරක් ඔප්නන්න ගන්න පුළුවන්. ඕභාෂණය කරලා ගන්න පුළුවන්. තමන් දිහාට නතු කර ගන්න පුළුවන්. බොහෝ අරමුණු තියෙද්දි මම මගේ අවධානය තියෙන කර්ම මූල කර්මස්ථානයේ තමයි ඉතින් ගන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් මතක් කරන්නේ මෙහෙමයි. භාවනා කරනකොට නිතරම එන සබ්දයක්. ඉති ඉස්සල්ලා ඉස්සමනින් මම කියනවා කරදරේ. කවුරුහරි වහුනට ගානක් නැහැ මොකද ඒක ප්‍රකෘති ශබ්දයක්. එහෙමනම් ඒ ශබ්දේ හිත තියාගෙන ඉන්න පුළුවන්. හොඳට පුරුදු වෙනකොට කියන ශබ්දයේදී අනපන කියනවා නේද? මට බැරි මේ ශබ්දය අසුබිමේ තියාන පාරට යන්න කියලා. උන්ට ඕන තැනට හරව ගන්න පුළුවන් ශක්තිය. හරවලා බලනකොට ශබ්ද ප්‍රකට වුණත් ආනපානේ අප්‍රකට වුණත් අපේ අවධානය එතන ගිය නිසා ආනාපානයේ වගසුක විස්තර අංග අංග ප්‍රත්‍යංග ව්‍යංජන අනුව්‍යංජන දැක් ගන්න පුළුවන් වෙනවා සද්දේ අවතක්සේ රූපයක් නැත්නම් පැතක් අශිවිදට අන්න විදිහට තමයි ඕනදී හයිලයිට් කරන්න පුළුවන් ගතිය මේ ධම විචේ කුදු ප්‍රදක්ෂ කෙනාට හම්බ වෙන ලාභේ නැත්නම් වැටෙන ලක්ෂණ එතකොට පැටලෙන්නේ ඒ කවුරු ඇවිල්ලා කොයි විදිහට අපි කුප්පන්න හැදුවත් විවිධාකාරයෙන් අරමුණු වල ප්‍රකට භාවයේ මේ ප්‍රසිද්ධ භාවය පෙන්ව අපේ ගොනුව අපේ යොමුව ඒ දිහාට යොමු කරගන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මේ ධම්ම විචය සම්බොජ්ජංගය බොහෝ විට සම කරලා පෙන්වන මේ ਵਿਚාරය කියන චෛතසික. විචාර බුද්ධියක් තමයි කරනවා. දේවල් කොච්චර ඉදිරියපත් වුණත් දැන් මේසි මොනවා තිබුණත් තමන් හරියට විමසලා බලලා ආහාරයට ගන්න. අන්තිේ හරි, අන්තෝරේ හරි, වැඩකොලේ හරි කොච්චර දෝ මිත්‍රයෝ හිටියට ඒ ආශාවලත් එක්ක හිටියොත් මෙහෙමයි මෙයත් එක්ක මෙහෙමයි කියලා ඒක පිළිබඳව පොඩි දැනීමක් එනවා. තමයි උදේ ඉඳලා හන්දානම් කොච්චර කතා කරා. මෙන්න මේ මේ වචන හොඳයි. හොඳයි ලාභයි ප්‍රයෝජනයි. මෙන්න මේ මේ වචන නිසා හිතලීමක් වෙනවා. ඒක ඇත්ත වුණා සත්‍ය වුණා මොකිය හිතන හොඳයි කියලා. අර හැම දෙයක් පිළිබඳවම මේ ගන්න ඉවසු නුවණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් අපි නැවතත් අර සමථ සමාධියේදී තියෙන දැනුමට ගිහිලා මේක අපේ මේ දැනුම පුළුල් කිරීමට උත්සාහයක් ගත්තොත් මේ ਵਿਚාරය කියනවා නම් විචිකිච්ඡාව නැති වෙනවා කිය. නැත්නම් ਵਿਚාරය නම් ධානාංගය විචිකිච්ඡා නම් නීවරණය දුරු කරනවා කියන එක තමයි අපි එකට එක සම්බන්ධ කරලා පෙන්නකොට පෙන්නන. විචාර බුද්ධිය කියනවා නම් විචිකිච්ඡාව නැහැ. විචාර බුද්ධිය නැත්නම් විචිකිච්ඡාව තියෙනවා. මොකද කිසිම දවසක වේදිකාවේ එකම දෙයක් සිදු වෙන්නේ නැහැ. බොහෝ දේවල් සිදු වෙනවා. මේකෙන් කොයි එකද ඉස්සරහින් කියන්නේ කොයි එකද පස්සට කියන්නේ. මගේ අවධානය දැන් තියෙන්නේ කොතනද? ආදි වශයෙන් ගන්න කෙනාට ඒ දේවල් වල විසුද්ධ භාවයක් මුසු විචිකිච්ඡාවක් එන්නේ. ඒ නිසා මුළු සංසිද්ධියම කොච්චර විචිතුරු වුණත් සංකීර්ණ වුණත් තමන්ගේ ප්‍රමුඛතාවය නැත්නම් මේ මයි ඉස්පිසන් චීන කියලා දාන්න ගතිය තියෙන කාක්කල් ඒ පුද්ගලයාට ඒ අන්දවන්ද භාවයක් කලකොල භාවයක් නැහැ. චිකිත්සාවකින් තොරව වෙච්ච සිද්ධිය මේකයි කියලා කියන්න පුළුවන්. මේ විචිකිච්ඡාව එන්න මේ විදිහට වංචනික ධර්මයක් විතර වැඩ කරනවා. සමහරු මේ විචිකිච්ඡාවේ තියෙන අනුසුරු දන්නේ නැති නිසා ඒක පොතේ එකක් විදිහට සාකනවා උභයපක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියන. ඒ කියන්නේ මම මේ විචිකිච්ඡාවෙන් කරන්නේ දෙපාර්ශ්වයම සමාකාරව අහුම්කම් දෙන කෙනෙක් වගේ මම මේ ඉන්නේ. ඒ නිසා එක්කට මම ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ නිසා මම දෙපැත්ත සංසන්දනය කරනවා කියන ඥානවන්ත කතියක් පෙන්වන්න පටන් ගන්නවා විචිකිච්ඡාව. එහෙම වෙලා මේ වෙලාවේ කලියුත් නොකලියුත් දැනගන්න බැරි සම්මෝහගතයක් ඇති කරලා දීලා අර්ධ දැනුම ඥානය කියලා තේරුම් ගන්න ගතියකුත් වෙන්න පුළුවන් ඒක වංශනික ධර්මයක්. ඒසා විමර්ශන බුද්ධිය එනකොට ප්‍රමුඛතා සකස් වෙන්න පටන් ගන්නවා. ඒ සකස් වීම නිසාම ඒ අපි දැන් ඉගෙන ගත්ත තාලෙට මේ විමර්ශන බුද්ධිය වැඩෙන්න ප්‍රධාන වශයෙන් උදව් කරන්නේ සතිය වුණාට අටුවාචාරින් වහන්සේලා කරු රාශියක් පෙන්නනවා ඒකට ආධාර උපකාර කරන. විමර්ශන බුද්ධියට පෝර දාන්න ඕනේ නෑ. විමර්ශන බුද්ධිය තනවා වඩා ගන්න ඕනේ නම් ලකුණු පෙළ ගැස්මක් කරනවා. ඒකෙදි පෙන්නන අය අටවතාවින් වහන්සේලා කෙනෙක් ස්වභාවයෙන්ම විමර්ශන බුද්ධියේ ආරම්භයේදී මේ කුසල අකුසල කියන දෙක නැත්නම් දක්ෂ අදක්ෂ කියන දෙක සායන වැටහීමක් තියෙනවා. සතිය ඇති කරන අපි කියනවා දේවල් වල තේරීමක් නැතුව සම්පූර්ණ ඉඩ දෙන්නේ. සම්පූර්ණ ඉඩ දුන්නා පස්සේ ඊමන්තන බුද්ධිය ක්‍රියාත්මක වෙනකොට ඒ දක්ෂ දේවල් අදක්ෂ දේවල් අතර දැනුමක් තියෙනවා. ඒ වගේම වැරදි දේ නිවැරදි දේ සාවජ්‍ය අනවජ්‍ය කියන ධර්ම. එන්න මේක වංචනිකයි මේක නම් ඍජු අත්දැකීමක් කියන එක පිළිබඳ හැඟීමක් එන්න පටන් ගන්නවා. ඒක දැනුමක් තියෙනවා නම් ඒ අර වැටහීමට ප්‍රත්‍යක්ෂයට උදව්පකාර කරනවා. මේ හීන ප්‍රනීත දේවල් මෙන්න මේ මේ දේවල් සමාජයේ විසින් නීච තත්ත්වයේ සලකනවා. මේ දේවල් සමාජයේ වටිනාකම සලකනවා කියලා ඒ දැනුම අහක ගන්න ඕනේ. සත්‍ය අවස්ථාවේදී අපි ඒක ඉස්පතු කරන්න නැතුව හිටියට විමසන බුද්ධිය ආවට පස්සේ නැවතත් ඒ සමංගේ සුතමේ ඥාණයට ලෝකයේ තියෙන සදාචාර ලකුණු වලට ආයෙත් ක්‍රියාත්මක වෙන්න ඉඩක් ඒ වගේම ලෝකයේ තියෙන ලැජ්ජ බය දෙක සහ ලැජ්ජ බය නැති ධර්ම අන්න සුඛ ධර්ම කියලා කියනවා කළු සුදු ධර්ම වාසේ ලෝකපාලක ධර්ම වශයෙන් සුදු ධර්ම වශයෙන් මේ දේව ධර්ම වශයෙන් පෙන්වන්නේ බයලජ්ජය. බයලජ්ජය නැතුවත් වැඩ කරන දේවල් ගොඩාක් ලෝකෙදී. එහෙම කෙරුවොත් සමාජයේ තියෙන පද්ධතිය, සිවිල් පද්ධතිය කැඩිලා අපිට බාධා කරනවා. ඒ නිසා මේක බයලජ්ජාවට මේ පින පරිසරේ මේ කප්පියත්තේ මේ සංස්කෘතිය මෙව බයලජ්ජා දේවල්. මෙව අනිත් පැත්ත කියලා ඒව පිළිබඳව වටිනාකමක් ඒවට විශ්වතු වෙන්න හොඳට ඉඩ දෙනවා ධර්ම විචේ සම්බන්ධ. මෙන්න මේක මේ විදිහට දේවල් වලින් අපි කියන විදිහට බාධා කංකටළු බොරුවලවල් සහිත පාරවල් මකාරවල ඍජු බාධා රහිත මාර්ගය අරගෙන යන්න උගා උදව් කරනවා කියනවා මේ වගේ හොඳ නරක හරි වැරදි නැත්නම් බයලජ්ජා සහිත බයලජ්ජා රහිත වගේ ධර්ම වගේ නේ ප්‍රශ්න ਵਿਚාරයම තමයි මේ ධම්මවිචේ සම්බුද්ධංගේ වැඩෙන්නේ උංගා පිටක. නිසා ධර්ම සාකච්ඡා පුදුමාකාර විදිහට උදව් වෙනවා. ඇත්තටම බැලුවොත් අපේ සූත්‍ර පිටකේ ගොඩාක් සූත්‍රවල තියෙන්නේ ඒ ඒ වෙලාවට රහතන් වහන්සේ නමක් එක්ක තව කෙනෙක් සාකච්ඡා කරනකොට ඉස්මතු වෙච්ච ධර්ම කාරණා. දැන් සර්වඥාන්සේ ළඟට ගිහලා ප්‍රශ්නයක් අහුවට පස්සේ සර්වඥාන්සේ ඒකට දෙන උත්තරය ඊට පස්සේ ආයෙ ප්‍රශ්න අහනවා මේ විදිහට සාකච්ඡා කරනවා කියන්නේ. නිසා මේ සාකච්ඡාවෙන් තමයි ධර්ම විචය කියන්නේ ඔපෙන්. ඒ නිසා ධර්ම භාවනා කරන කෙනෙකුට වැඩිය පිරිසක ඉඳලා ඒ පිරිසත් එක්ක ධර්ම සාකච්ඡා නිකයි කරනන්දර කටකත් අතර එහෙම නැතුව මේ අල්ලාහ සල්ලා නෙවෙයි ධර්ම සාකච්ඡා කරනවා නම් ඒක හැම වෙලාවෙදීම අර හුඟා තමන් කල්පනා කරලා ගන්න දේවල් රිස්පාස් කරනවා. එහෙනම් තමන් හොයලා යන්න ගත්තොත් ඒක හරි අමාරුයි. නමුත් ඒක වැඩි හිතේක හෝ නැත්නම් මන භාවනා කරපු කෙනෙක් හෝ එතන කර්මාවෙන් කියන කෙනෙක් වචනය ඇහෙනකොට ඒක ආකාරකම අපිට ඒකල යුතුන කල යුතු වැඩයි. ඒ නිසා මේ පරිපිච්ඡකතා නැත්නම් කල්යාණ මිත්‍යන් ඇසුරු කිරීම මේ සම්මිචේත ඍජු පාර ආරම්භ වෙන ගතියක් තියෙනවා. ඒ වගේම අමතර සම්බන්ධයක් වෙනවා මේ වෙලාවේදී ධම්මවිචේ සම්බොජ්ජංගේ නිසින්ද යන්න නම් තමන්ගේ ආධ්‍යාත්මික සහ බාහිර පරිසරය පිරිසිදු වෙනවා. තමන්ගේ කය මත ලෙඩ වෙලා හෝ නිින්ද නැතුව හෝ පිරිසිදු ගතියක තිබුණොත් මේ හිත ඒකෙන් අවුල් කරනවා. ඒ වගේම පරිසරයේ නොහිමිච්ච ප්‍රශ්න නිසා හෝ එහෙම නැත්නම් කියනවා වාතය දූෂණය වෙලා හෝ වෙන මොනවා හරි කියනවා හිත නිසින්ින්ද ඒ ධර්ම විචිතය හදයක්. එනිසා වත්තු විසද ක්‍රියා කියලා විතරම බණ භාවනා කරන කෙනා තමගේ මානසික පරිසරය සහ කායික පරිසරය දැන් මානසික සෞඛ්‍ය සහ කායික සෞඛ්‍ය ගරු කරන්නේ. ඒව ගරු නොකර ඕන තැනක මේක වෙන්න ඕන මට සතිය තියෙනවා කියලා එහෙම අපිට කරන්න බෑ. අපිට වෙන වග වෙන්න වෙනවා. අපිට ඒ ගැන අනුග්‍රහ ලක්වන්න වෙනවා. ඒ නිසායි අපි මේ වගේ තැන් අරගෙන ඒ සාමාන්‍ය සමාජික ආර්ථික දේශපාලන ප්‍රශ්න පුළුවන් තරම් අයින් කරගෙන ඒ යෝගාවචරයාට ආහාර ටික සපේලා වතුර ටික සපේලා අවශ්‍ය දේවල් සපේලා ඒ නිසින්ින්ද වැඩෙන්න දෙනවා. ඒ වගේම යෝගාවචරගේ පැත්තෙම වග බලා ගන්න වෙනවා යම් ආකාරයකට තමන්ගේ නැති සතියක් වැඩෙනවා නම් ඒ සතිය තියෙද්දී ධර්ම විචේ වගේ අරමුණේ හොඳට අලගිය මුලගේ විස්තර අංග ප්‍රත්‍යංග ව්‍යංජනාවේදී වැටෙනවා නම් ඒක විශාල පරිණාමයක් පරිවර්තනයක් සහ හැබැයි වෙනසක් පටන් ගන්න තැනක් කියලා ඒ පුද්ගලයා කාලසටහන වෙනස් කරන්න නැතුව රකින්න. ගන්න ආහාර ක්‍රමේ හේනම කරන්න කියන. නිින්ද වෙනස් කරන්න එපා. හිතපු ගමන් පැයක් භාවනා කරනකන පැය දෙක තුන භාවනා කරන්න යන්නත් එපා. කරනවා නම් වෙනසක් ක්‍රමිකව ටික ටික ටික ටික අර යන ගැම්ම හැල්ම කඩා ගන්න තියෙන කටයුතු. ඉතින් ඒක නිසායි ওই මහසි ක්‍රමේදී 10 භාවනා ක්‍රම පටන් අරගත්තේ. දවස් 3ක් 4ක් මේ යනවා ඇත්තටම යෝගාවචරයේකට ඒ යෝගී පරිසරයේ මානසිකත්වය සහ ඒ කාර්යසහන පුරුදු. ඒ ආරණ්‍යයේ තියෙන ධ්‍යාන දවස් 3 4ක් මේ යනකම් ඒ අර ගමේ ඉඳපු ගතිය නෑ වෙනස් වෙනවා. ඉතින් කෝල ගති පහල කරනවා. කෝඩු ගතිය එනවා. ඉතින් ඒකට නුහුරු. ඒක යම් ප්‍රමා ඉතින් ඒකට ඒ වෙලාවේ නුහුරු ගතිය මතින් පිළිසත් එක කතා කරන්න පටන් ගන්නකම ලාභසල්ලාප වලට ගියොත් අර බලාපොරොත්තු විවේකී නෑ. විවිධය ගන්න ගියොත් හිත පාළු ගතියක් ගන්න. මේක ලෑස්ති වෙලා ඉන්න දවස් තුන හතරක් ගන්න. ඊට පස්සේ මේක හිමීට හිමී තමයි මුල් බයි. ඉතින් මුල් බයි කොට හලාප්පන්න නැතුව හිමීට ඒක ඉස්සරහට ගෙනියනවා කියලා කියන්නේ ධම්ම විචරිලුම් කවුරු ගැතියි. එහෙම නැත්නම් උපමාවට කියන්නේ වෙන්නේ අන්දරේ පොලිටිය වගේ තමයි. අන්දරේ රම්ම දුන්නම දුන්නාලු පොල් ගහක් චොක් ඒවා. දෙන්නට වලක් වල හිතවල හැන්දෑ ගිරේනොට පොල් ගහ කෙරගෙන අරගෙන ආවලු ගෙදෙට. ඒගොල්ලෝ රැයට කවුරු හොරකම් කරයි. ජම්මා කිව්වලු ඒක මුල්ලාදී නෑ. නෑ නෑ ඒක පාන්දරම ගිහලා හිටවනවා. පාන්දරම ගිහලා එදත් එනකොට හැන්දෑවේ ගහ ගෙදෙට ගෙනාවා. ඉතින් ඔන්න වගේ තමයි අපේ භාවනාව. යාන්ත මුල්ලාල්ලගෙන එනකොට අරසාවට කියලා ඒක ගෙදර ගිහින්. ගෙදර ගෙනියලා වෙන ගෙදර කී කරන්න. අනේ අර තුන්සියෙ වුණාට පස්සේ භාවනා නොකර කාලයට වැඩි චිත්ත මේ පීඩාවක් එනවා. මේ දැක දැක දැනගෙන මට මේ කරගන්න බැරි වෙනවා. ඒ නිසා අනේකදී වස්තු විශේෂ ක්‍රියා වශයෙන් පරිසර සකස් කිරීම ඒකට මම මෙන්න මෙහෙම කියන්නේ. අපි මේ රටවල් වලට ආවම හොඳට කාටත් තේරෙනවා පාරිභෝගිකත්වයේ නැත්නම් කන්සියුමරයිසේෂන් කොච්චරක් මිනිස්සුන්ට විනාශ කරනවා. නෝරි පොඩ්ඩක් ගත්තා ඉතින් කාලේ ඉස්සර. ඒ වගේම තමයි ඒවට පැකින් වලට කොච්චර දේවල් ත්‍රෝවේ ටයිප් එකේ තියෙන කොච්චර විසිකරනවා. අපේ අම්මලා පුතලා කාලේ නම් එහෙම නෑ ගත් එක නැවත නැවත පාවිච්චි කරනවා. ඒ නිසා මේ පැති වලට කියනවා පරිසර දූෂණය සිද්ධ වෙනවායි කියලා මේ ආයිභෝගේ අතිපාරිභෝගයක් තියෙනවා. හැබැයි ඉතින් හොඳක් වෙලා තියෙදි මේගොල්ලෝ අයින් කරන්න විසිකරන්නේ වස්තු භෞතික දේවල්. ඒ අපි ලංකාව වගේ තැන්වල අපි ඒ භාවනාවට අවශ්‍ය කරන ආධ්‍යාත්මික වස්තු තමයි විසිකරන්නේ. ඒ නිසා භාවනා කිරීමේදී යන්තම් හරි භාවනා ඇදීගෙන එනකොට ඒක කඩාගෙන තව තැනකට ගිහිල්ලා ආයශරයක් කුලේ ඉඳලා හදන්න ගියාම ආය ආයශරය කරනවා. ඒ ආයශරය කරන්නේ හෝරෝ තමලේ දානකොට නාස්තින ආධ්‍යාත්මික වස්තු කිලෝරක් නෑ ආශා පාරිභෝගික මේ සමාජෝගත් නිසා විනාශ කරන භෞතික වස්තු කෙලෝවත් නැහැ බටේ. ඒ නිසා අපි හරි කොන්සර්වටිව් වෙන්න ඕනේ. ඒත් යම්ම විදියකට සත්‍ය පිළිතගෙන ඉනවනම් විමර්ශන දෘෂ්ටි එනවනම් ඒ පරිසරේ කඩා විඳ ගන්න නැතුව ඉන්න එකට කිසිම කෙනෙක් ලෝකෙ වග වෙන්නේ නැහැ Tamanta. ලෝකෙ ඕන තරම් නිදාසර කරන දෙන්න පුළුවන් ඕකම කරලා බෑ මේක කරන්න මේක කරන්න නම් වටිනාකම දන්න කෙනා ඕන දෙයක් කැප කරලා ඒ වෙනදී නිසින්ින්ද හැල්ම වැඩෙන්න. අන්නේ විදිහට අපි අනුග්‍රහ නොකළොත් මේ ධම්මවිචේ සම්බොධ්‍යංගේ අර ලාවට ඇදෙන මුල් වගේ බොහොම ඉක්මනට තුවාලයි. ඒ නිසා ඒ යෝගාචර හොඳට ඉන්දිය සමත්ත ප්‍රතිපාදනය කියන විදිහට සද්ධාව සහ ප්‍රඥාව අතර සමබර භාවයක් ඉන්නවා. සමාධිය සහ වීර්යය කියන සෛසික ධර්ම අතර සමබර භාවකයෙක් පාරට මුළු රැටි සීගෙන භාවනා කරන්න ඕනේ. පැය තුන හතර ඉඳගෙන ඉන්න ඕනේ. ආදි වශයෙන් වෙනස්කම් කරන්න නැතුව එමෙහිට එමෙහිට කරනකොට තමයි මේ ධම්ම විචේ සම්බොද්ධංගය මේ ගෝවිය වැලපත ගොයමක් වැඩෙන වෙලාවේදී ඒකට අවශ්‍ය පොහොර වතුර ආලෝකය ලැබෙන සකස් කරන මිසක් වැඩි වඩන්න බෑ ගොවියට. වැඩෙන්න අවශ්‍ය වෙන සාධක සපයන. එතන යෝගාවචරය ඒ වෙලාවට අනුග්‍රහ කරන්න ඕනේ භාවනාවට. පුළුවන් තරම් මේ වැඩෙන එක නිසින්ද වැඩේ. එතකොට අර ඇතුළට යමින් යමින් අරමුණේ තියෙනා වූ අපි ගත්ත ආනාපානිය වගේ රූප කර්මස්ථානයක් ගත්තන ඒකේ තියෙන ධාතු මනසිකාරය පේන්න පටන් ගන්නවා. ඒ ධාතු මනසිකාරය දකිනකොට ඒක ධර්මයක් වඩපත් වෙන ඉස්සලා මේක මගේ ආස්වාසයෙන් මගේ ප්‍රස්වාසයෙන් ටික කෙටි වශයෙන් විවිධාකාරයෙන් මේක අපි අගයන් ආඩම්බරයන්ට ලක් කරනවා. දැන් ධාමයේ ධාතුමනසකාරට කියන්නේ හුදු ධාතු බවට පත් වෙනකොට ඒකට කියනවා ධර්ම ඕජාව කියලා. ධර්මය අපිට පෝෂණයක් වශයෙන් ඕජාවක් වශයෙන් හරියට ආහාරයේ තියෙන ඕජාව අපේ රුධිරයට ගියාට පස්සේ කායික ශක්තිය ඒ වගේම රෝග නිවාරණ ශක්තිය ඇති කරනවා වගේ ධර්මෝජාවක් වඩපත් වෙන්න නම් ඒ සම්මුතිය බිඳගෙන ඒව කැපිලා කෙටිලා ධර්ම කොටස් බවට ධාතු මනස්කාර බවටපත් වෙන්න ඕනේ. ඒකේ පටන් ගන්නකොට වෙන්නේ. පටන් ගන්නකොට වෙන්නේ සම්මුතිය තමයි. ඒ සම්මුතියම කුඩු කුඩු කුඩු කරලා දැන් සුනුසුණු වශයෙන් කඩ කඩ ඉතාම කුඩත් කොට අප්‍රසවට යනකොට තමයි ඒව අතර තියෙන සමතාවේ පේ. මම නැවතත් ඒකම කියනවා. සමූහයක් වශයෙන්, ඝණයක් වශයෙන්, එහෙම නැත්නම් ස්කන්ධයක් වශයෙන් ගන්නකොට ඒව අතර වෙනස් කරනවා. ඉක්ටි බව, පුරුෂ බව, සුභ, අසුභ, කන්න, සුඛ, මහාන අපරව. ඒක අන්තිම කුඩා කොටසට යනකොට දෙක අතර වෙනස්කම් නැති මට්ටමට යනකම් සමාන භාව වේ. ඒ නිසා ඝන සංඥාවට අහු වෙන්න වෙන්නේ ඒව අතර විනාශකම්. ඒවා ඒව තම තමන්ගේ අයිතිවාසිකම්, තම තමන්ගේ අනන්‍යතාවයෙන් මුක්ති කිරීම සඳහා වෙනම සටන් කිරීමක් කරනවා. එක එක නේක එක තනි කරලා බලනකොට කොහොම සමානකම් අපි සිංහල බෞද්ධයෝ කියලා විශාල ඝණයක් ජන සමූහයක් එකතු කරොත් ඇති ඔක්කොම විශේෂ දෙමළ මනුස්සයර විරුද්ධයි. ඉන්දියන් ජාතිකාර විරුද්ධයි, බුද්ධට විරුද්ධයි. මොදි අපි සිංහල බෞද්ධ සෙනඟ වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ අර පැට්‍රියොටික් පැලසියක එහෙම නැත්නම් මේ ජාතිවාදී අද්ද බල වෙන්න පටන් ගන්නවා. නමුත් අපි එක එක මිනිස්සේ කරන බැලුවොත් ඒ මිනිස්ගේ මිනිස්සු. ඒක බුදු මිනිස්සයෙක්ට එකයි, කල් මිනිස්සයෙක්ට එකයි, ඥානිකෙත් එකයි, පිළිමගෙත් එකයි මනුස්සකම තියෙනවා. මනුස්සකම ඉක්මවලා ගිහලා අර සිංහල බෞද්ධ නිසා තව මිනිස්සෙක් මරණ තරමට ඒක කෙලසෙනවා. ඥාන සංඥා. ඒ ඝන සංඥා තමයි සම්මුති ලෝකයේ එකම නීතිය. ඒ ධාතු විචිති කරන්නේ වගෙන් වෙන් කරලා තනසන කරනවා. තනසන කරොත් පස්සේ ඒක තියෙන ඒ විෂම ගතිය නාස්තික ගතිය නැති වෙනවා. ඒක සබන් ඒක කියනක හොයාගත්තට පස්සේ ඒගොල්ල දැක්කේ මේ කාබනික අපද්‍රව්‍ය ඝණයක් එකතු වුණාට පස්සේ ගුලියක් එකතු වුණාට පස්සේ තෙල් අපි තෙල් කුණු කියලා කියන්නේ එකතු වුණාට පස්සේ ගාන ගාන කරන අත ගාන අත ගාන කරන ගෑවෙනවා මත ගෑවෙනවා මිසක සුද්ධියක් ලබන්න බෑ. සබන් කියන එකෙන් කරන්නේ මොකද්ද? අර පුංචි පුංචි අංශු අතර ගිහිලා අංශුවක් අංශුව වෙන් කරලා. එක් ශ්‍රාවණික අංශුව කණිකංශ වෙන් වුණාට පස්සේ ඒ දෙන්නට තෙල්කුණක් වඩපත් වෙන බැරි වෙනවා. දැන් සබන් ගිහිලා කරන්නේ අර එක එක එක එක අතරමද පුංචි පරිච්ඡේදයක් ඇති කරගෙන. ඒකෝට සබන් තිබුණත් තෙල්කුණ තිබුණත් ඒ තෙල්කුණ ගැති ගිහිලා හොඳට අත අතර දැනෙන්නේ නැහැ. තෙල්කුණ නැති ගැති කරන සූත්‍රයන් සබන් වලට පුළුවන් වෙන්නේ මොකද්ද? මු අංශු දෙකක් අතර ඇඳට ගිහිල්ලා වෙන් කරගන්න. නම් විචයක් කරන්නේ ඒකයි. අර ඝන සංඥාව කියෙද්දිම ඌ හැමතැනම අතරට ගිහිල්ලා විහිදී පැතිරී පටන් ගන්නට පස්සේ අංශු වෙන් වුණාට පස්සේ සම්මුතිය කරුණාට පස්සේ සම්පූර්ණ වෙනස් දෙයක් පාඩු. උෂ්ණතියේ හුදු කම්පන චංචල ගති විතරයි. උණුසුම් සිසිල් ගති විතරයි. බර හැලු ගති විතරයි. ඒක සද්දෙත් ඔච්චරයි. කන්දෙත් ඔච්චරයි. රසෙත් ඔච්චරයි. හැම තැනකම තියෙන්නේ මේ ධාතු හතර විසක් ආකාර. දෙන්න පුළුවන් නම් මනම් තියෙන ගුණ ඝන සංඥාට આવොත් මගේ කියා ගන්න පුළුවන් වෙන හොඳ වෙන්නේ ආස්වාසෙන් ප්‍රස්වාසයෙන් වෙන් වෙන්නේ ආශ්‍රව ප්‍රසවාසයේ ශබ්දකින් වේදනාවකින් වෙන් වෙන්නේ ඒ ඝණයට ආවස්තන කඩ කඩ කඩ කඩ යනකොට මේ අතර ඔක්කොම තියෙන සමාන ලක්ෂණ පේනවා ඒක කියන්නේ සම්මුති ලෝකයේ වශයෙන් බලනකොට ස්වභාව ලක්ෂණ වශයෙන් අපි ඒවට නම් මනම් දීලා එකින් එක වෙන් කරලා ඒවට ඒවට අනන්‍යතාව දෙනවා. නමුත් ඒක බිඳගෙන ඇතුළට යනකොට මේව අතර තියෙන සම්පූර්ණ වෙනස් වෙමින් පවතින ගතිය යෝගාවචක දැක්කන්න තුනා අපි අනන්‍යතාවය කියලා එයා ඒකට කොටු කරන්න හැදුවට සම්මුති වශයෙන් කවදාහකත් ඒක එහෙමම හිතින්නේ වෙනස්යක් බවට පත් වෙනවා. ආන්නේ වෙනස් වෙන බවට වෙනස් දෙයක් වලට පත් වෙන ගතිය සෑම වස්තුවකම ඒක වස්තුන් අතර තියෙන සම ලකුණක් ගණයට ආවට පස්සේ වෙනස්කම් වෙනවා ආර්කේ මේක වෙනස් වන්නේ සතහනින් ආකාරයෙන් වෙනස්කම් වෙනවා ඒ වෙනස්කම් හොඳට බලන්න ඇතුළට විනිවිදොත් ඒව අතර තියෙන හැම වෙනස්කම අපි මේ දේ මෙහෙමයි කියලා එකට වර්ණයක් ගන්ධයක් රසයක් ඩෙන්ටි කාඩ් එකක් නම්බරයක් දීලා කිව්වට වෙනස් වෙන සුළු ගතියට ගියාම වෙන වෙනස් වෙන සුළු බව සෑම දෙයකම එන්න මේ වෙනස් වෙන සුළු බව මහ කරදරයක්. ආ දුකක්. ඒ නිසා වෙනස් වෙනවා නම් න්‍යායානුකූලව තවත් සම ලකුණක් වෙන එක දුකක්. මෙන්න මේ විදිහට වෙනස් වෙනවා නම් දුක නම් මේක මගේ කියාගන්න. මේක මගේ වශයේ පවතිනවා කියලා කියාගන්න. මේක මමයි කියාගන්න මොන හදනවක් කරන්නේ. ඒක තුන්වෙනි සමලක්ෂණ. ඒ නිසා හොඳට ගැඹුරට කියලා බලනකොට බලන බලන ඕන වස්තු දෙකක් අතර පිටින් මතු පිට වෙනස් කරනකොට ඇතුළට කියලා බලනකොට සමලක්ෂණ තුනක් හම්බ වෙනවා ඒක වෙනස් වෙන ඒවා. දුක් දෙන සේවල් තමයි වශයෙන් පාත්තක් බෑ. මෙන්න මේ විදිහට ආනාපානෙන් පටන් අරගත්තට ටික වේලාවක් ආනාපාන කරගෙන යනකොට මේන්න මේ ගතියට හිත විභජ්‍ය වාදී බෙදා බලන ගතිය. ඒව හැම දෙයකම යට තියෙන්නේ සමාන ලකුණු පිට මතු පිට තමයි මේ වෙනස්කම් තියෙන කියලා බලන යනකොට ඒ වෙලාවට යෝගාවචරයට උදරේ පිම්බීම හැකිලිමත් මතු වෙන්නේ ඉතින්. එතකොට උදරේ පිම්බීම සාපේක්ෂව හැකිලිම කිබාදාරකින් සරව බලලා ආනාපානිය වගේම ඉන්නේ නැකිලිමනොත් ධර්මෝජාමතු කරගන්න පුළුවන්. සමහරවිට මේ දෙකම සිද්ධ වෙච්චි හෘද වස්තුවේ ගැස්ම පේ. එහෙම නැත්නම් ඇඟිලි සුදු වල, නාසයේ දෙපැත්තේ කන් සිදු වල සැලෙන ගතිය මතුවෙන පටන් ගන්නවා. නැත්නම් තන්තර වල මාස් පිළිවෙත් නැති කුණුසෝස සිදු ගතිය ඇඟ දිහා කූඹි දුවන්න වගේ, වතුර වැක්කිරෙනවා වගේ. මේ මුළු ඇඟම ඔක්කොම නිකන් එක ගුලියකට ගුලි වෙලා ඉන්නවා වගේ. නානා ප්‍රකාර විදිහට ආස්වාසයේ දැකපු අර උණුසුම් සිසිල් ගති සම්ප්‍රචංචල ගති පුරාවට අභ්‍යන්තර බාහිර කියන සීමාව ඉක්මවල එහෙම නැත්නම් අපිට බෙදා ගන්න බැරි විදිහට හාමු වෙන්න පටන් ගන්නවා. බවුන්ඩරිස් එහෙම නැත්නම් මරියාදාව සීමාවල් මොකක්වත් නැතුව ඒ හැපෙන තැන විතරක් නෙවෙයි ඇඟම තියෙනවා. ඒකට මුළු ඇඟම නෙවෙයි පරිසරයේ තියෙනවා විදිහට වෙනස් වෙන්න පටන් අර ගන්නකොට හොඳට තේරුම් ගන්න ඕනේ දැන් මේ විනිවිදන ගතිය ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට දෙයක් දිහාවට ඇතුළට ගිහලා සජීවී වේගේ ධර්මෝදාව බලාගෙන ඉවහාස කියන සමතා. අද මේ කියන මූලික ත්‍රිලක්ෂණය මතුවෙන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයේ හිත අර කලින් ගත්ත උපමා වගේ නිකන් අයිස් පෙට්ටියක තුන බටර් ටිකක් උණු වෙලා රත් වෙලා ඒක ස්ප්‍රෙඩබිලිටි වැඩි වෙන වගේ උතුම් ආශාවක් එන්න පටන් අර ගන්නවා භාවනාව සම්බන්ධ. වෙන විදිහට කියනවනම් මොන දෙයක හිත තිබ්බත් එන විදි විදි පටන් ගන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය මොට්ට වෙලා තියෙන පිහියක් මොට්ට වෙලා තියෙන පිහියක නබිලී කොට එකට කපනකොට අත ගැසෙන මිසක කපාන බයින්නේ. නමුත් ඒක හොඳට ගලී ගාලා ගත්තට පස්සේ ගහන ගහන කැක්කු කපාන බයින්න ගියහම අර කැපීම දී කොටයක් කපන ගතිය විනෝදාංශ බවට පත් වෙනවා. අන්නේ විතර ධම්ම විචේ සම්බොධ්‍යංගේට ඒක නතු වෙලා ඒක හේතුව කියන දුර සතියේ සිංහ තමයි. ඒකෝට හිතේ කර්මන්නේ ගතිය වැඩි වෙනවා. මෙන්න මේ කර්මන්නේ ගතිය ස්ප්‍රෙඩබිලිටි වගේ තීක්ෂණ ගතිය වැඩි වීමට තමයි විදිය සම්බන්ධ වෙන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙකුට මේ ධර්මෝජාව ධර්ම රසය වැඩි වෙන්න පටන් ගන්නකොට වැඩි වෙලා ඉන්න පුළුවන් ගතියක්. අනිකුත් බාධා තියෙද්දීම මූල කර්මස්ථානයේ හිත පවත්වන්න පුළුවන් ගතියක්. ඒ පරියන්කේදී ගත්ත සතිය සම්මත ගෙනියන්න පුළුවන් ගතියක්. සක්මනේ තියෙන ගතිය ඒ චේතනා වැඩවලට යන්න පුළුවන් ගතියක් විශේෂයෙන්ම සංනිකර වෙනස් වෙනස් දේවල් වශයෙන් පෙන්වන අතර සම්බන්ධතාවයක් තියෙන බව තේරෙනකොට ඒ යෝගාවචරය ඇතුළ ශක්තිය තිබුණ තමන්ගේ ශක්තිය එන්නේ එන්නේ එන්නේ එන්නේ වැඩට ගන්න පුළුවන් මට්ටමකට වගේ මොබිලයිස් වෙනවා කියන වගේ ක්‍රියාන්විතයක් වඩපත් වෙන්න පටන් ගන්නවා. යුද්ධයේ ඉස්සෙල්ලා හිටපු සේවායු බැරක් වලට සීමා වෙලා හිටියේ. යුක්තියක් ප්‍රකාශ කරපු ගමන් මේගොල්ලන්ට ආයුධ අතර දීලා පිළිත බීමේ බලය දීලා සාධිපට මුදාහරි. අනේ එදාට තමයි ඒ යුද හමුදා හැදෙපේ. අන්න ඒ වගේ මේ සතියෙන් ධම්මවිචේ සම්පෝඥයට ගියාට පස්සේ තමයි කෙනෙකුගේ යෝගාවචරයේ වශයෙන් ආතාප වීර්ය චේෂ්ඨවන වීර්ය මතුවෙන්න පටන් ගන්නවා. ඒ නිසා සති සම්පෝඥයේ ධම්මවිචේ සම්පෝඥයේ දිගට යන්න යන්න යන්න රසයක් එනවා. රසය කියන්නේ මිහිරියාවක් නෙවෙයි දුක වෙන්න ඇති වැටෙන්නේ නමුත් ඒක අල්ලා ඉස්සන ගැතියක්. ඒකට yaadena ගතියක් එන්න පටන් ගන්නවා. එනි මේ yaadena ගතිය එනකොට මේ ਸਰුවත්නාංශයක මතක් කරන්නේ කස්සතන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ කවිෂේතෝ අරවිණං අපච්චිතෝ ආරද්ධෝ හෝති විරියං අසල්දී. දැන් මම වැඩක් පටන් ගන්න තියෙන මේ අතරමඟ බහාතතුව කාය ශීතල වෙනවා. සීල වැඩියට ආරම්භන ගතිය. නැත්නම් වැඩියට හැප්පෙන ගතිය, නොසැලෙන ගතිය, වීරත්වයක් එන්න පටන් ගන්නවා. ආනේ විදිහට ආවට පස්සේ කුද්දලා දැනගත්තොත් මේ ධර්ම න්‍යායක් අනුව කවදාකවත් නැති විදිහට මට මේ මේ දේවල් දකින්න පටන් අරගත්තා ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා දැනෙනකොට ඒක විරිය සම්බොද්ධංගයට එන දොර ඇරෙන්නේ කියලා තස්මින් සමේ බිකු භාව ඉරිය සම්පෝඥං කස්මින් සමේ බිකු භාවේති මේකම නැවත නැවත උරගා බලන්නේ. ඒකෝ සාමාන්‍යයෙන් කියන්නේ ඉඳගත් පරියන්කය සමහර වෙලාවට මොන බාධාවක් ආවත් ඇස් දෙක අනින්න හිතෙන්නේ අතපය හොල්ලන්න හිතෙන්නේ හේම යන්න සමහර විශ්වක දාන වේලක් අරගෙන වෙන වැඩක් කියන එකක් අමතක කරා ඉසි යන්න පටන් ඒ වෙලාවට ඉතින් සාමාන්‍ය ගුරුවරු දැනගත්තට පස්සේ කියනවා දැන් ටික. අය ඉක්මවලා ටික වෙලාවක් වාඩි වෙන්න. ඉත සක්මන් කරලා ටිකක් වාඩි වෙන්න පුළුවන් තාලයට වැඩි වෙනා ඉන්න පුළුවන් කාට කරගෙන යන්න ඕනේ. හැබැයි හැම පරියන්කේදීම ඔක්කොටම වෙන්නේ නැහැ. වෙන වෙලාවට ඒක ඉදිරියට ගෙනියන්න ශක්තිය තියනවා. ඉතින්සකට ඒ වගේ අපි හිතන්නේ ඒ ධම්ම විචේ කියන ධර්ම ඕජාව මතු කර ගැනීමට පිළිය හොඳට උපමට්ටම් වෙලා රට ටික රැක් කරගෙන වගේ ආපු වෙලාවක ඉන්නේ රිට්‍රීට් එක නම් ඒ පුද්ගලයාට හොඳ පහසුකම් තියෙනවා ඒක දිගට මේ අවශ්‍ය විදිහට අනුග්‍රහ කරලා දිගට ගෙනියන්න. ඉතින් අර ගෙවල් දොරවල් නැත්තම් ඔඩහාක් ඒක අර ගැම්ම කඩලා යනවා. ඉතින් ඒ දෙකේ ආධිනවන් සලකන්නේ මෙහෙමයි. දැන් අර රිට්‍රීට් එක දිගට ඉඳගෙන ඉන්න එකනා සතිය දිගට ගෙනියන නිසා ධම්ම විචේ පොඩ්ඩක් පසු කර ගන්නවා. එතකොට මෙයා දැනගෙන මට පස්සේ ඕජාව වැටෙන සංගතයි කියලා. දුරට වීර්යවන්ත කරගෙන යනකොට මේ විපස්සනා ඥාන වර්ධනය බොහොම ශීඝ්‍රයෙන් සිදුවේ. කීටි බාරකින් පොඩි උපකාරකින් ආර යන්න පුළුවන්. නමුත් gedara දරණ කියන්නේ නිතරම සතිය වටන්න ඉඩ කරේ. සම්මුතිය ළඟට යනකොට ආයක වීර්ය පටන් ගන්න බව දන්නවා. ඉතින් ඒකකට නැගිටින සිද්දෙන කොහොම යනකොට ඒ පුද්ගලයා නැවත නැවතත් ඒ චාරිත්‍රේ භාවනා පවත්වා ගන්න නිතරම බණ අහන්න කියන්නේ. නිතර ධර්ම සාකච්ඡා කරන්න වෙනවා. නිතර නිතර කල්යාණ මිත්‍රව ඇසුරු කෙරුවොත් විතරයි ගැම්ම පවත් ගන්න පුළුවන්. ඒ කිනාපු ගැම්ම වට්ටන්න හැදුව යන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අර පරියන්කේ මේ රිට්‍රීට් එක මෙතන දිගට භාවනා කරලා වුවන් වෙච්ච කෙනෙකුයි. අර විදිහට වැටි වැටි බණහමින් ධර්ම සාකච්ඡා කරමින් බොහෝ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සෝවාන් වෙන කෙනෙකුට ගත්තාම දෙන්නගේ සෝවාන් ඥානය නම් සමානයි. සංසාර ගෙදෙලා භාවනා කරගෙන ඉන්නකොට වැඩි කට්ටියකට උදව් කිරීමේ දක්ෂකම. එයා දන්නවා මේ වැටේදී මේ මේ තැන් වල වැටේ. මම මෙහෙම වැටෙනකොට මම මේක කියනකොට මට සතුටුසය ආවා. මට ධෛර්යය ආවා කියලා ඕනම කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න ප්‍රශ්නයක් අහලා එයාට අනුකම්පාවෙන් උදව් කිරීමේ ශක්තිය අර විචිත්‍ර ශක්තිය අභියෝග බහුල බුද්ධලයට සිද්ධ වෙන නිසා කියනවා ඒ බුද්ධවර කරනසපේලා බණ භාවනා කරනකොට ලැබෙන තමන්ගේ ශාසනයේ සීල සමාධි ප්‍රඥාව ආ බාහිර ශාසන අනුත් සීල සමාධි ප්‍රඥා පිළිබඳ උපකාර කිරීමකින් බලනකොට ඒක නාගේ අභ්‍යන්තර ශාසනය බොහොම දිස්නේ තියෙනවා. නමුත් බාහිර ශාසනෙදී යාට තේරෙන්නේ නැහැ වෙන කාටවත් කියලා. මොකද Taman හැදිලා තියෙන්නේ ප්‍රශස්ත තත්ත්වයක. නමුත් අර වැටි වැටි යන කෙනා. ඒ වගේ බලවත්. දෙකනේ අරිට වැඩි වෙලා අරගෙන නැවත නැවතත් බණ අහමින් ධර්ම සාකච්ඡා කරමින් කල්යනා මිත්‍ර ශ්‍රේණී කරන බාහිර ශාසනයේදී ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ හිත ගෙදර යන්න සංගයන් දෙපා. ඒක නෙමෙයි මම කියන්නේ මේ හැම එකේදීම අදම වෙනස් එක එක රස ඒ බුදුන් ස්වාමීන් වහන්සේලා කියන්නේ මේ පන්සලකට විශේෂයෙන්ම මේ එක එක අංග විතර කතියක් පුච්චගෙන පැවිදි වෙන්න පරියායට අනලාරික පැවිද්ද කියලා එකක් තියෙනවා. එයාත් කුසුමයි අදින්නේ අංගක් කරන්න අස්සස්සල බලනවා. පන්සලවලමයි ඉන්නේ කොබ්බිල්ට දෙයක් ඇත්තේ නැහැ. වෙනම චොප්පියක් පල දෙනවා. ඉතින් යා පන්සලකට ආවොත් මේ ඒ හාමුදුරුවෝ යාට පිළිපත් වාක්‍යය. පන්සලෙන් ගන්න දෙන්නේ නැහැ ඒ පිළිපත්ය. එයා කඩක් අරගෙන යන්නේ. මේ අරගෙන යනකොට මේ මිනිසයා ගම අඳුරන්නේ අලුත් පිළිපාත පාරක තියෙන්නේ දැන් පින්න පාති කරලා ඉවර වෙලා එයා අහන්න යනවලු ගෙදරකට දැන් පන්සලට යනවා. යනකොට අර මනුස්සයා තව ටිකක් පිට පාති. මනුස්සයා යන්නේ පාර අහන්න. ඒකල පාර කියන්නේ ඉතින් වෙලා ඉතින් දැන් පිට පාති වුණාට පස්සේ ඉතින් අර අසහැරෙතින් අල්ලගොඩ කියනනම් කියලා ඉතින් ටික ගන්නකොට ඒත් පිට පාති. අන්තිමට එනකොට කඩ කැඩිලා වැටෙනවා. ඒ තරම් පිට පාති හම්බ වෙනවා මොකද පාර ගන්න. ආය ගන්න කෙනාට අනිත් පැත්තට එන්න පුළුවන්. ඒ නිසා ඒකත් කියන්නේ මේ අනගාරික කියලා. අනගාරික පිටපාට ගියාම පාර දන්නේ නැත්නම් එනකොට කඩ කැඩෙන තරමට දානයක් වෙනවා. ඒ වගේ තමයි බන දන්නේ නැතුව වෙන ගෙවල් දුන්නු දහස් කුක්සු මේ කටයුතු කරන ධම්ම දරුවන් රැකෙන්නේ. ඒ දසාව කර කර කොහොම හරි භාවනා කරලා අල්ලගත්තොත් ඒ මනසට ඕනෙම දුක ඕනෙම කෙනෙකු ප්‍රශ්නයක් අහලා බෙදා හදා ගන්න දෙයක් තියෙනවා. ඒ නිසා මේ පාරවල් දෙකම එක විදිහට වළංගුයි. ඒ එකක අභ්‍යන්තර සාසනයට බර වැඩි, බාහිර සාසනය අඩුයි. පස්සේ ඒකේ අභ්‍යන්තර සාසනය අමාරුවේ සිද්ධ වෙනවා. නමුත් බාහිර සාසනයට හරියට උදව් වෙනවා. මේකදී කියනවා මුගලන් ස්වාමීන් වහන්සේ සුවන් වුණාට පස්සේ එක සුමානයක් ඇතුළත සියල්ල භවනා කළා රාත්‍රිය. නමුත් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ තවත් සුමානයක් අරගෙන ධම්මජීව තලයේ තියෙන අචේතනික සචේතනික සෑම වස්තුවක්ම ධම්මෝචාරයට දාලා වැඩිපුර ධම්ම විචේ කරපු නිසා ආත්මන සුමානයක් පහුවෙනවා. නමුත් ඕනම කෙනෙක් පණහන ගියාම කෙනෙක් පුතග්ජන කෙනෙක් සෝවාන් කිරීමේ නැත්නම් ආර්ය ලෝකයට ප්‍රසූත කිරීමේ මාතෘත්වයේ තුනේ සාර්ථකයි. ඒ බිහි කරපු දරුවා සෝවාන් කරපු කෙනා රහත් කිරීමේ රහස තියෙන්නේ මොකලන් පස්සේ. ඒ නිසා අපිට කියන්න බෑ අපි මොකලන් પરම්පරාව විතරයි. නැත්නම් සාරිපුත්ත සම්ප්‍රදාය. වැඩි වැඩි ගියේ කරාට ඒක දෝෂයක් නෑ අපි ධර්මපාරේ යන්නේ කොච්චර වැටුණත් නැගිටින්න ඉගෙන ගන්නකොට මම වැටෙමින් නැගිටින්න යන කෙනත් එක්ක හදා වේදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. විචමාවත යන්නේ කනට දිලවරට යා ගන්න පුළුවන්. නමුත් කවුරුත් ප්‍රශ්නයක් ඇහුවොත් අත්දැකීමෙන් සපයලා කියා ගන්න බැරි. ඒක නිසා කොහොම කරා? වැටි වැටි කිය. නැතුව කෙලින්ම ආරේ කියත් අපි ධර්ම මාර්ගයේ ඉන්න බවම සතුට වෙන කාරණා. ඒකම අපි අතර භාවනා කරනකොට සමහර මේ ධම්මවිචේ අවස්ථාවේදී විශාල වශයෙන් කල්පනා කරන්න පටන් ගන්නවා. ඒ මොකද මේක සම්මසන ඥානෙ කිත්තුයි. අතීතනාගත පච්චුප්පන්න වශයෙන් ගැට ගැලපීමක් සිදුවේ. අජත්ත බහිද්දා වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. සීන ප්‍රණීත වශයෙන් ගැලවීමක් සිදු වෙනවා. ඕලාරික සුක්ම වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. දුරේ සංස්කේ වශයෙන් ගැලපීමක් සිදු වෙනවා. සමහර මේක ගල්ප ගල්ප ගල්ප ගලව බලනවා මොකද කවදාහක්වත් නැති දුර බලන කන්නඩියක් හම්බුනා වගේ ලොක් කරලා බලන කන්නඩියක් හම්බුනා වගේ විසඳ පන්නේ. විශේෂයෙන්ම වෙස්ටර්න් තින්කින් බටහිර ලෝකයේ හිතන ඇත්තෝ අන්‍යයට මෙතනදී මේ අලුතෙන් බලන් හදාගත්ත ක්‍රමේ රූපසාරණයක තියෙන මේ ධම්ම මේ ධාතු මනසිකාරයට වැටිච්චාම අනිත් සෙල්ලම ලෝකම් වෙච්ච පොඩි කෙනෙක් වගේ පුදුම විදිහට විස්තර කරගෙන කටපතර බලන. ඒක සමහර බලා ගන්නවා. ඔය ආනාපානය විතර දැනගත්තාම ඇති. ඒ අනිත්‍ය අවශ්‍ය නැහැ කියලා අර කටු කරගෙන යන කට්ටියකුත් තියෙනවා. මේ කටු කරගෙන යන එකයි ගමන වේදයි. නමුත් අර අතුරු බතර බලන එකනාගේ ඕන කෙනෙකුගේ ප්‍රශ්නයකට උත්තර දීමේදී හැකියාව වැඩි කරන නිසා මේ දෙකම එකට එකක් හොඳයි කියන්න බෑ කියලා. දෙකම ධර්ම න්‍යායක් කරගන්න. අන්නේ වෙලාවේදී වීර්ය කඩා ගන්න නැතුව. ඕව වැඩ කරන්න ගිහිල්ලා වීර්ය කඩා ගන්න නැතිකම තමයි දක්ෂකම වෙන්නේ. වීර්ය කියලා කියන්නේ ඒ ධර්ම කර්ම වැටෙන්න පටන් ගන්නට පස්සේ බොහෝ වැඩ කරන්න යන්නේ නැතුව තමන්ගේ වැඩ අර ගැළපෙන දේවල් වලට යොමු කරනකොට අර සතර සම්‍යක් ප්‍රතන් වීර්ය බොහෝම ලස්සනට උදව් කරනවා. ඒ වගේ කියන්නේ අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තප්පං කරනාති පද. තාම හිතේ තමන්ගේ පටන් අරගත්තේ නැති. දැන්ටමත් ආරක්ෂා වෙලා තියෙන අකුසල ධර්ම තියෙනවා. ඒවා අලුතින් අවසන් දෙන්නයි. අලුත් වැඩ කරන්න කියලා ඒ තමයි මෙතෙක් එක්ස්පෝස් වෙච්ච නැති දේවල් වලට කරන්න ගියොත් මේ වගේ වීඩියෝ වැඩෙන වෙලාවේදී පැතිරෙනවා වැඩි වෙනුත් මේ කියන්නේ. ඒ නිසා නෝපාන අකුසල් නොහිපද වීම පිණිස ධිකතෝම අරස්සාව ඉස්සර කර ගැනීම තමයි විරිය සම්බොධ්‍යංගේ ස්වභාවය. ඉතින් විදිහකට කියනවා පින් කරන්න යන්නේ. අවු නොකර ඉන්න පුළුවන් තරම් උත්සාහ මේ විදිහට අර ආගමත් ධර්මයත් අතර තියෙන ආකල්පේ ලොකු වෙනසක් තේරෙන්න පටන් ගන්නවා. මොනවා හරි පින්කමක් කරන්න ගියොත් අපි අලුතෙන් හිතන්න වෙනවා. අලුත් සම්බන්ධ කරගන්න වෙනවා. අලුත් තැන් හදන්න වෙනවා. නානාත්‍ර විදියට නූපන් අකුසල් නූපදින්න හිතිය. ඒ වෙනුවට කල්පනා කරනවා කවුද කතා කරන්නේ යනවා. නමුත් මගේ හිතයි මගේ ඇඟයි බේරගෙන ඉන්න තමයි මොකද. මට ඕන කරලා තියෙන්නේ බොද්ධ ධර්ම වලට. ඒ නිසා පව් නොකෙදී නූපන් අකුසල් නොයිපදී වෙන පිණිස කවදාකවත් නැති විසඳුමක් දෙන්න පටන් ගන්නවා. නැත්නම් ආරසා විශ්ව කරගන්න. ඒකට උපන්නාන පාපකාන අකුසලන ධම්මන පහනයි. දැන් තමන්ගේ හිතේ තේරෙනවා නම් මට මේ භාවනා කරන්න බැරි ආසාවල් වැඩි වෙන නිසා රාගෙ වැඩි වෙන නිසායි කියලා. ඉතියේ පුද්ගලයා අසු භාවනා හරි වඩලා. මේ රාග දේවල් වලින් දැනගන්නේ මේ හද බල බලපෑම සමත ක්‍රමී හෝ විපස්සනා ක්‍රමී දුරු කිරීම පිණිස රාගයේ දුරු වෙච්ච පුද්ගලයා අසුරු කිරීමෙන් රාග ධනවන කුප්පණ තැන් වලින් වෙන්වීමේ අර්ථය. ඒ වගේම ද්වේෂී බහුල වෙනවා. ඒ ද්වේෂ පුද්ගලයන්ගෙන් වෙන් වෙලා බය බොයි කියන පැත්තකට ඒ ඇත්තන්ට අනුකම්පා කරගෙන ඒ මෛත්‍රී වඩ아가න පුළුවන් තරම් තමන්ගේ ශරීරයට ගැළපෙන ඉපියම් කටයුතු කරගන්න. ඒක සේරම සතියෙම මම වඩන්න ඕනේ කියලා එහෙම එකක් නෑ. ඒක විපස්සනාවෙන්ම මේවම නැස කරන්න ඕන කියලා දෙයක් නෑ. ඒක උත්සන්න වුණොත් දරා කියන්න බැරි වුණොත් සමතුපක්‍රමයක් හෝ පාවිච්චි කරලා. එනකින් වෙන් වෙලා පැත්තකට වෙලා හරි මේ වැඩෙන ප්‍රඥාංග ධර්ම ටික. නිසා විපස්සනා මාර්ගේ වැඩෙන්නේ. අන්න ඊට පස්සේ තමයි අනුපන්නාන කුසලානන් ධම්මාන උපාදාය. තම මිත්‍යක් පාල කරගන්න බැරි සීලය අනිශීලයක් වඩපත් කිරීම. චිත්ත අධිචිත්ත භාවනාවක් වඩපත් කිරීම. ප්‍රඥා අධිප්‍රඥා භාවනාවක් කිරීම කියන දක්ෂතාවල් දිගේ තමයි තාම සම්පූර්ණ කරගන්න බැරි දේවල් ඇති කර ගැනීම පිණිස චන්නන්දනේදී චනතක කරගන්නවා වායමති වීර්යයක් සමානලාවට ඉඳ ගන්නකොට අරන් ගන්නකොට ආසන ගැටු ආසනික ඉඳ ගන්න බෑ. ඉතින් කොච්චරක් දුක්වක් ඕක කරගෙන කරගෙන යනකොට මේ ඇඟ කී කරුවෙන්ද? එසේ වෙනන්නේ මම ඉඳ ගන්නකොට කම්පිට. නැත්නම් කොට්ටක් විතර කරනවා. ඊට පස්සේ කොට්ටෙත් දුවා. ඊට පස්සේ පද්දපටියක් දුවා. ඕම ඕම ඕම අර මේකේ යෝග ජීවිතයට අවශ්‍ය නමුත් මොනතම අත්‍යවශ්‍ය බොහෝ දේවල් තියෙනවා. එන්න පටන් ගත්තා ටික ටික ටික ටික. ඒක මුලදී කරන්න ගියා නම් වැඩේ සම්පූර්ණයෙන්ම අවුල්. දැන් අවස්ථාවක්. ඒ වගේම පැය දෙක තුන එකට ඉන්න. එහෙම නැත්නම් සමහරලාට දුරෑ භාවනා නිදා ගන්න නැතුව උත්සාහ කරනවා. අන්න ඒ වගේ තමයි හිතේ තියෙනවනේ මේ අයිඩියල් යෝගාවචර කියලා කුම් අන්න ඒවා සමහර වෙලාවට සමහර බොරු මේ දේවල් උත්සාහ කරලා බලන්න පටන් ගන්නවා. ඒ කරන්නේ පව් නොවේ නාසා. ඒක කුසලතාව, ඒක දක්ෂතාව. ඒ වගේම උපන්නාන කුසල ආනන්දම්මාන දැන් සමහර ළඟ තියෙන අරමුණකට හිත දාපු විනාඩියෙන් දෙකකින් අරමුණ වගලා ගන්න පුළුවන්. නැත්නම් සක්මනට ඕන දෙනක ගිහිල්ලා මම ටිකක් එහාට මෙහාට කරනකොට සක්මන හදා ගන්න පුළුවන් කියලා තියෙන කුසල ධර්ම තියෙන උපන්නාන කුසල ආනන්දම්මාන තිතිය. ඒක ඒක දිගට තමයි චරිත ලක්ෂණයක් පාදපත් කරගන්න. අසම්මෝධාය. ඒක පිළිබඳව අවුලක් නැතුව සම්මෝධාවක් කලකොල භාවයක් නැතුව ඒක කරගෙන යන්න. ඒ වගේම දීපුල්ලාය තව තව තව වැඩි කර ගැනීම පිණිස භාවනාවේ පරිපූර්ණයක් ඇතිවෙනවා. භාවනාවෙන් තව තව දියුණු කරගන්න ක්‍රම සහ විදිහයි. ඉතින් මෙතන අපේ මේ මෙතුවක් කල අපි තිබිච්ච පින් තාම විවෘත වෙච්ච නැති පෙන් දැන් ඕන තරම් වඩා ගන්න පුළුවන්. ඒක අර සතිය වඩන වෙලාවදී මුලදී අපි ඒක කරන්නේ. එතෙන්දි කරන්නේ ප්‍රශස්ත තත්ත්ව දීලා සතිය ධම්මවිචේ දක්වා යන්න. මෙන්න වීර්ය ආරම්භ වීර්ය කියන සත් සම්බෝධියන්ගේ ආවට පස්සේ අපි නැවත උපන්නවා. අපි පරිසරයේ සංස්කෘතිය මේ සීරගෙම අපි පටු වෙලා තමයි ගමන් කරනවා. මේ හැටි ආවට පස්සේ මනුස්සකමක් වශයෙන් පෙරෙතුන හිතේ ආ වූ ආතන්වාසල කොහොමද වෙරේ? මහරහතන් වහන්සේලා කොහොමද වැඩ කරේ? සර්වඥාන්සේ කොහොමද වැඩ කළේ කියලා ඒ හැම ආදර්ශ චරිතකම තියෙන තමන්ට හිතා ගන්න බැරි තියෙන දේවල් උත්සාහ කරන්න පටන් ගන්නවා. එතකොට කියනවා මේ වීර්ය කියන චෛතසිකය මේක සාමාන්‍යයෙන් එනර්ජි ශක්ති වශයෙන් තමයි භාවනාදී සඳහන් කරන්නේ. ඉන්දිස්ථානවල විදියට කියන්නේ එනර්ජි කියලා. නමුත් ඒක හෙරොයික් එනර්ජි එකක් වඩපත් වෙනවා. වෙන විදිහකින් වීර්ය වීරත්වයටපත් වෙනවා. ඕන අභියෝගමත් දෙයකට අත දාලා බලන්නේ. මේ නිසා මම දන්නවා මෙන්න මේක මෙච්චරක් අනුකූලතාවයකයි මෙච්චරක් හිත අධිෂ්ඨාන ශක්තිය වඩනයි එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ උරගා බලන්න පටන් ගන්නවා. ඉතින් ඒකපට ඒ බුද්ධිලට තේරෙන පටන් ගන්නවා මේ විදිහට අර මූල ගුණ ධර්ම ටික නැතුව ඔලොමලකමට මේකට පැන්නනම් අපි තුවාල කරනවා. දැන් දැන් තුවාල නොවෙනව නෙවෙයි නමුත් ප්‍රමාණය දැනගෙන ඉදිරියට යන්න පටන් ගත්තට පස්සේ අතර උප්පත්ති දෝෂ සීමා එහෙම නැත්නම් මරියාදාවල් කැඩි කැඩි කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඉති සමහරු කියනවා මේ සතිය වැඩි වෙන නැත්නම් මේ වගේ දේවල් වලට යෑම කටු වීමක් ආත්මාර්ථකාමී වීමක් සමාජයෙන් පැන යාමක් එහෙම නැත්නම් එන අභියෝග වලින් කෘතිම වීමක් ඇත්ත තමයි. ඒ සත්‍ය වලින් ඊ ධම්ම විචනකොට එහෙම තමයි. ඊට පස්සේ ඒක වීඩියෝට එනකොට ඔය පඬිතුයෝ ඉහළ වෙන අයින්නකදී තමයි කිදී මැරෙන්න තුරාවට අලුතෙන් ඉගෙන ගන්න කෙනෙක් වශයෙන් ඉවත් වෙනවා. නිසා වීර්යයට එනකොට ඒකට අර වීරත්වයට එනකොට මගේ සාමාන්‍ය ක්‍රමයේ හැටියට කියනවා ඥාන පිළිමි සීමාවල් මොකුත් නැහැ. හැම කෙනාටම නිකම් බුදුරජාණන් වහන්සේගේ මේ පන්නරේ ලැබුණාට පස්සේ සීමාව දන්නට වෙනවා. මොනවද අපිට මේ සීමාව? ඕන දෙයකට හැපිලා බලනකොට ඊට වැඩිය කරදරයි. ඒක නිසා හොඳින් වඩා හොඳ දෙන්නේ. මේකදී අපි දැන් කවදාකවත් අපි මේ අලුත් පැතිවල විමසන බුද්ධිය හොයාගෙන යන්න පුදුමාකාර අපි සම්පදාන විරිය බුද්ධංගය ආවට පස්සේ මොකක්වත් නැහැ මොකද්ද බැරි කියන එක බලන්න. වීර්යවතෝ කන කිංනාමන සිච්චති කියලා හරුවත් අන්සනා කරනවා. අනේ වීර්යවන්තයට මොකද්ද විනිවිදින්න බැරි කියලා. ඉතින් එතෙන්ට ඒ ගුණ ධර්ම නැතුව වෙන විදිහට ගියොත් අර මම කලින් කිව්වගේ තුවාල කරනවා. එහෙනම් ආස්ත පස්සේ ඒක වික්ෂොප් වෙනවා. එහෙම නැත්නම් යෝගාවචරයක් වෙනවා. භ්‍රමචාරී වෙන්න පටන් ගන්නවා. එදාට තමයි අපි ඇත්තටම කරුණලයක් උදුහුම කල්ලුවා වගේ ඒ පා වෙන්න පටන් ගන්නවා. තාම මේ විශේෂ ගුණයක් කියලා නෙවෙයි. නිකන් අපිට අමතර සමාජිකත්වයක් ලැබෙන්න පටන් ගන්නවා ධර්මයේ කැප වෙලා ධර්මයේ කටයුතු කරනකොට එන ඕන දේ පරීක්ෂා කිරීමේ ඉදිරියට යෑමේ ශක්තියක් වෙනවා. එන්න මේ විදිහට වීරිය වීරත්වයකටපත් වෙන බව තමයි මනුෂ්‍ය ජීවිතයේ තියෙන තීතිය කියන එක අත්දකින්න ගන්නවා. එතකනොත් අපි මොකක්ද ඕපීචි කියලා එකක් නිදිනවා. ඒක එච්චරම මනුෂ්‍යත්ව ශ්‍රේෂ්ඨ කියලා මේක තියෙන මොනවා සමානද? මෙතෙන් ආවට පස්සේ තමයි මේ පුද්ගලයා වීර්ය පස්සතිය ඇති චෛතසික යට මේ මේ අයිසන්නක් යට තියෙන එකක් වගේ රත් කරලා උන් වෙලා ඉන්න පටන් අරගන්නේ වීර්යයෙන් පාර හදලා දුන්නාට පස්සේ. ඒ නිසා සතියෙන් ධම්මවිචය ඇති කරලා ධම්මවිචයේ ධර්මෝජාව මහස්මනසිකාරය ඒ ආදි වශයෙන් බෙදා බලන්න පටන් ගන්නකොට පස්සේ හැම දෙයකම තියෙන සමලකුණාවට පස්සේ උඹ කෙනෙක් කියන ජීවිතේ නීරස වෙලා එපා වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම සංකේය පුදු ශරීරය කියන්නේ ඉදී කියලා. පුදුම විදියට අභියෝගශීලී විදියට යනවා වීරත්වයක් ඇති කරලා ඒ පුදුම නිත්‍යසෝ ප්‍රමෝදයෙන් සහ ප්‍රීතියෙන් කරන්න කියනවා. කොටින්ම කියනවා පැමිණෙන සෑම දුකකින්ම පැනිරහලා. තමන් කරා එන හැම දුකකින්ම පැමිණි දුක් පැනිරහයි කියලා hina වෙලා මුන්නේ. කාටක කවදාකවත් ඒ දුක පිළිබඳව චෝදනා කරන්නේ. ආඩපාලි කියන්නේ අනේ මට මෙහෙම වුණානි කියලා ඒක පිළිබඳව නරකක් රකින්න. හැමදේම ප්‍රීතිය දිහාට ගන්න පටන් අරගත්තට පස්සේ එවැනි කෙනෙක් විතරයි ඇත්තටම මේ සර්වඥාන්සේ දේශනා කරන මේ පළවෙනි සත්‍යය දුක ආර්ය දුක්ඛ සත්‍යයක් වඩපත් කරගන්න. දැන් අපි කරන්නේ දැන් දුක නැති කිරීමකට කටයුතු. දුක මඟහරවන්න හදන. මෙතන කියන්නේ මෙතන දුක හරහා යෑම. ඒ හරහා යෑමට විරුද්ධ වෙන්නේ මොකද්ද? ඇමිනෙන සෑම දෙයකටම පරිශීන කුෂ්ණාවේ ඊමසන බුද්ධිය ඊරින් සිටියා. ඒකවල තමයි අර ඉස්සරහට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන ඒ ප්‍රීති, පස්සති, සමාධි, උපේක්ඛා ආදී බොජ්ජංග ධර්ම වලින් පටන් අරගන්නේ. ඉතින් අද අපි සෑහෙන වෙලාවක් ධර්ම දේශනාව සඳහා ගත නිසා අන්‍යසේන ධර්ම දේශනාව මාත් කරනවා. බලාපොරොත්තු වෙන ලැබෙන කාර්යය අනුව මේ එකිනෙකට එකිනෙකට ධර්ම පෙළපතක් වශයෙන්, පරම්පරාවක් වශයෙන් හරි පැත්තට තිබ්බට පස්සේ නරක නරකට අදින වගේම සුදුමාකාර දෙයකට යන්න පටන් අර ගන්නවා. ඒකයි ਸਰවසංශේ අභීතව සඳහන් කරනවා. ආනාපානිය ගැන බලපං ආනාපානිය ඉගෙන බලන්න. ඒක මොනින් ඉන්න හැම වෙලාවෙදීම අපි අසත්‍යයෙන් නමුත් ආනාපානිය කරනවා. දැන් කරන්න තියෙන්නේ හැම වෙලාවෙදීම කරන කරන ආනාපානිය සතියට ලක් කළොත් ඒ ක්‍රමයෙන් මේ සතලසත්පත්තානි වඩලා සතියෙන් විදියෙන් ධම්ම විදියෙන් විදියෙන් ඉදිරියට ගෙනියනකොට අපිට තේරෙනවා දැන් ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ ධර්ම න්‍යායක් ක්‍රියාත්මක වෙන්නේ අපි ඒකට පොදු සාක්ෂිකාරයක් කරලා තින්ති විතරයි. අපි හුදු යෝගාවචරයක් කරනවා විතරයි මේ ගුණ ධර්ම මගේ නෙවෙයි ඒවා මගේ ආත්මයක් නෙවෙයි මමත් ඒ හරි පාරට සුද්ධ වෙනවා. අනේ එවැනි ධර්ම පෙරපතකට ධර්ම ගමනකට යන්න සාක්ෂිකාරයක් වෙන්න මට පුළුවන් මොන තරම් වටිනවද කියලා අපිට තියෙන්නේ බුදුදාන වහන්සේ මේක කොහොම කරන්නේ නැද්ද? 84000 ධර්මස්කන්ධයේ මේක නෙමෙයි කියන්න උත්සාහ කරේ. පිටුවාකල් තමතිච්ච සීලම සංඥා වහන්සේලා නැත්තම් මේ සංසාරي බය දැකලා සංසාරේ බයෙන් කටයුතු කරපු ඇත්තත් මේ පාරේ නෙගී දැන් මගේ තුළ වැඩේ සිද්ධ වෙනවා කියලා සතුටක් ඇති වෙන නිසා කිසි විදිහක ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ. ප්‍රමාදව දිගට ඒ වීරත්වය, විරිය දිගට වැඩෙන්න පටන් අරගත්තට පස්සේ නිවන් නොදැක්කට සාම නිවන් ගියද නිවනේ ලක්ෂණ හොඳට පේන්න පටන් ගන්නවා. දේෙන් විනීත මුත්‍ත ගතිය, අනාලම්බිත ගතිය, ඉෂ්ට කරගන්න බැරි ගතිය, ඒ වගේම මේක මම නෙවෙයි මගේ නෙවෙයි කියන ගතිය මේ වෙනකොට යෝගාවචරයට හොඳට තේරෙන පටන් ගන්නවා. ඒක නිසා ඒමත් නිවන් නොදැක්කත් මේ මට්ටම පවා අනික කිසි කෙනෙකුට සාහිත කළ උපකරණ බැරි තාක්ෂයක් මේකේ තියෙන නිසා ඒක මේ සින්දුවට අනිවාර්යයෙන්ම තන්ජෙනෙක් වෙනවා. කිසිම දෙවන්නේක් නැහැ. ධර්ම එක වුණාට දෙවන්නේක් නැහැ. නමුත් ධර්ම ආරක්ෂාව. එතන මේ කල්යන්ත ඇසුර සතිය ආරක්ෂා වෙනකොට දිවේලි පිරිච්ච ගතියක්. දිවේලි මේ ආරක්ෂා ගතියක් එනවා. ඒක අපි බලාපොරොත්තු වෙන දෙයක්. මේ විදිහට ආනාපානසති වැඩිීමේ සති වැඩිීමේ ඒ සියලු දිනාට මේ බලාපොරොත්තු වෙන தත්ත්වය මේ ආත්මයේ මේ ජීවිතයේ සාක්ෂාත් කරගන්න පිළිවා ප්‍රාර්ථනාවයි අදට ජීවිත ධර්ම දේශනාව මතක කරනවා සියලු දිනාටම සැලසීම උදා වේවා කියලා නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදේවිදේකම ධම්මජීව කොන්සාරයන් වහන්සේ